ඉතින් මේ අනිච්ච සංඥා අනත්ත් සංඥා සුභ සංඥා ආදීනව සංඥා වශයෙන් ඒ පෙන්නන සත් සංඥාවන්ගේ අවසානයේ තියෙන්නේ නිරෝධ සංඥා කියන එක. ඉතින් අපි ඊයේ වෙලා ගත්තේ විරාග සංඥා කියන්නේ මේ විරාග නිරෝධ කියන පද දෙක ත්‍රිපිටකයේ සූත්‍රවල බොහෝම ළඟ ළඟ සම්බන්ධයි. ළඟ ළඟ යෙදෙනවා ක්‍රියාකාරකම් වල හැටියටත් වචනාර්ථ වල හැටියටත්. ඉතින් අපට තේරුම් ගන්න වෙනවා රාගය කියලා කියන්නේ විරාගය කියලා කියන්නේ රාගය අනිත් පැත්තේ නිසා විරාගං විරාග සංඥා භාවෙන්තෝ රාගම් පජහති කියලා තියෙනවා. විරාගේ බඩනවා නම් උපදවනවා නම් රාගේ දුරවන් වෙනවා. ඒ වගේම නිරෝධ සංඥං භාවෙන්තෝ සමුදයම් පජහති කියලා තියෙනවා. නම් තෙනෙක් නිරෝධයේ පැත්තට, ගිවන් වෙන පැත්තට, අවසාන වෙන පැත්තට සංඥා වඩනවා නැත්නම් ඒකට අනුග්‍රහ කරනවා නම් එයා අර හට ගන්න පැත්තෙන් ටිකක් ඈත් වෙනවා. එහෙම නැත්නම් සමුදේ පැත්තෙන් ඈත් වෙනවා. ඉතින් ඒක නිසා විරාගයේ දැක්වෙන තෘෂ්ණාව නැත්තම් රාගය හට ගන්න පැත්ත බලන එක තමයි සංසාරික කියන්නේ. හැම වෙලාවෙම රාගය හට ගැනීම සඳහා, දියුණු කිරීම සඳහා, නන්දිය හට ගැනීම සඳහා, ලෝභය හට ගැනීම සඳහා තමයි සංසාරික තියෙන්නේ. ඉතින් අපි දැනගත්තත් නොදැනගත්තත් ඒ කටුගහේ කටු උල් කරන්න ඕනේ නැහැ වගේ අපි කරන කියන හිතන හැම දෙයකින්ම මේ තණ්හාව වැඩෙනවා, තණ්හාව හට ගන්නවා, ඒ නිසා අපි ඉන්නේ සමුදේ පක්ෂේ. නමුත් හැම සංස්කාරයකම සමුදේකුත් තියෙනවා වගේම නිරෝධේකුත් තියෙනවා. උපාදෝ පඤ්ඤායිති කියලා සමුදේක ඇත්ත බුදුහාමුදුර සඳහන් කරනවා. මම ඕනෙම මේ සංස්කාර ධර්ම වල අත්‍යන්ත ලක්ෂණයක් තමයි ඒක වෙනම හට ගන්න අවස්ථාවක් කියලා තියෙනවා. සමුදයක් පැනෙනවා. උපාදයක් පැනෙනවා. උපාදෝමය වයෝ පඤ්ඤාති ක්ෂය වෙලා යනවා වැය වෙලා යනවා නිරුද්ධ වෙලා යනවා ක්ෂය වෙලා වැය වෙලා යනවා ඒකත් හට ගන්න ඕනම දෙයක හැටි තිතස්ස අඤ්‍යතත්තම් පඤ්ඤායති මේ හටගත්ත දේ වැය වෙලා යන්න ඉසල යම් චිත්තක්ෂණයක් හෝ තියෙනවා නම් අතරමැද ඒක තිතියක් වගේ අපි ඇත්තටම අටුවචාන් වහන්සේ තිතිය කියලා කිලිම බාර ගන්නවා නමුත් ਸਰවඥන්සේම බාර නොගන්න තිතස්ස අඤ්‍යතත්තම් පඤ්ඤාති කියන මේ මැද කොටසේ තියෙන එක පෙරලියක් කියලා. අන්‍ය භාවයටපත් වෙනවා. හට ගන්න දේ නෙවෙයි මැරෙන්නේ කියලා බුදුහාමුදුරු කියන්නේ. මොකක් හරි හට ගන්න සුළු ස්වරූපයක් තියෙනවනේ ඒක නැති වෙන්නේ ඉස්සෙල් විපරිණාමයටපත් වෙනවා. අඤ්‍ය තත්ත්ව භාවයටපත් වෙනවා. ඉතින් මේ යෝගාවචරයක් වශයෙන් උපාදේ උපදවාගත යුතු ධර්ම උපදවනකොට එයා මුලින්ම දැනගන්න ඕනේ අපි තෘෂ්ණාවත් එක්කම උපදින්නේ. තෘෂ්ණාව නිසායි උපදින්නේ. දෙමාපියන්ගේ කාම ආසාවල් නිසා තමයි දරුවෙක් උපදින්නේ. ඒක ඉතින් වසංගන්න දෙයක් නැහැ. ඒකේ ප්‍රයෝජනේ ඵලය තමයි දරුවා. ඊටසේ දරුවත් ඒ තෘෂ්ණාව අනුව තමයි කටයුතු කරන්නේ. ඊට පස්සේ ඉපදිච්ච දරුවා මැරෙනවා කියන එක අපි වසංගන්න ගියාට අපිට ඒක ආමංගල්‍ය ලක්ෂණයක් වුණාට ඒක අසුබ අබද්ද්‍ර ලකුණක් වුණාට ඉතින් ඇත්තක්. ඉතින් මේ Nirodha සංඥාවේදී අපි ඉපදෙන හැම දෙයක්ම නැසෙන සුළුයි, ගෙවෙන සුළුයි, ක්ෂය වෙන සුළුයි කියන එක තමයි හිත දාන්න හදන්නේ. ඒ කියන්නේ ඒක නැති දෙයක් නෙවෙයි, තියෙන දෙයක්. අපි ඒකට බුදුමාහාකාර බීතිකාවක් තියෙන. අපි ඒක අවමංගල්‍ය ලක්ෂණයක්, අබද්ද්‍ර ලක්ෂණයක්, මුස්පේන්තුවක් විදිහට සලකනවා. වැය නිරුද්ධ වීම. ඉතින් මේක නිසා අපි ඇඟට නොදැනි පුරුද්දට වගේ හට ගැනීම දකිනවා වැය වීම දකින්න කැමති නෑ. මොකද ඒක ලෝකේ ඔක්කොගේම සම්මුතියක් ඒක. මරණය කියන එක වසංගලා කරන්න ඕන. සිද්ධාර්ථ කුමාරයාට පින්නන්න ඇරියේ නෑ. පිය මහ රජුරෝ ඒක තමයි දැන් අපේ රජගොල්ලත් කරන්නේ. දරුවන්ට මරණය පෙන්වන්නේ නැහැ. මොකද ඒක පෙන්වන එක දරා කියා ගන්න බෑ. ඒ නිසා වසංගාගෙන යන්නේ. මේ වසංගයෙන් අන්තිමට මේ තෙල්ලමට පටන් ගත්තට වැඩේ දුරදිග ගියාම අන්තිමට අපිට කෙලෙස් වල හට ගැනීම විතරයි දකින්න පුළුවන් වෙන්නේ. කෙලෙස් වල වැයවීමක් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි ආස කරන්නේ කෙලෙස් වලට. කෙලෙස් වල හට ගැනීමල තෘෂ්ණ කරනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේක දැකගත්තට පස්සේ කෙලෙස් එකට තෘෂ්ණා කරන හට ගන්න පැත්තක් තියෙනවා වගේම ඕඩම සංස්කාරක නිරෝධ පැත්තක් තියෙන එක බලන්නේ නැතිකමේ දෝෂයක් මිසක් ඒක නැතිකම නැහැ. ඉතින් ඒ නිසා මේ විදියට සංසාරයේ හටගන්ම පැත්තට පොහොර දාමින් ඒකටම සැලසුම් කරමින් ආලවට්ටම් කරමින් වඩාගෙන යන කෙනෙකුට එයිම නිතන්ගත වෙලා තියෙන මේ Nirodhe පැත්තට හිත හරවනවයි කියන එක. එහෙම නැත්නම් පටන් ගන්න පැත්ත බලන්න යන කෙනෙකුට ඒකේ අවසානට හිත හරවනවා කියන එක තමයි අයෝනිසෝ මනසිකාරයේ තිබුණ හිත යෝනිසෝ මනසිකාට හරවනවා කියන එක. ඉතින් ඒ නිසා ඒක ඒ කියන්නේ මේ හට ගැනීම බැලීමට පෙළ ගැස්සීලා චීන කන්නාඩි දාගෙන දුරේක්ෂ දාගෙන බලන ඉන්න කෙනෙකුට ඒකේ ගෙවෙන තැන බලන්න ඒ කන්නාඩිය හරවනොයි කියන එක තමයි බුදු කෙනෙක්ගේ බුද්ධ කෘත්‍ය වෙන්නේ. ඒක නමුත් බුදුජාන් වහන්සේ නෙවෙයි ගෙවදාන්නේ. ක්ෂය වීම බුදුහාමරගේ වැඩ නෙමෙයි සංස්කාරවල හැටියක්. ඉතින් යෝගාවචරයේකට මේ හටගන්න දේ දැකීම හරහා නැත්නම් ඒ කියන්නේ අපේ ජම්ම ගතිය, අපේ භාවයේ, අපේ ස්වභාවයේ, අපේ ලබ්ධිය ඒක තමයි හටගන්න පැත්ත බලනවා. ඒකේ නාම උකුලේ තියාන ඔළුව අත ගාලා කියලා දීලා ඕය උඹ කොච්චර වසංගණ්ඩ හැදුවත් ඔකේ හටගන්න හැමදේම නැහිනවා. ඒ නිසා ඔය අදුම ගානේ දෙකට සම මට්ටමට හටගන්න දේ බලන ආසාව වගේ සම මට්ටමට නිරුද්ධ වෙන දේ දකින්නවා කියන සුතමේ ඥානයක්වත් දෙන්න බනහන්න ඕන. එහෙම නැත්නම් අපි හැමදාම ඉන්නේ සමුදේපත්ති විතරයි. ඒ නිසා බුදු කෙනෙක් පහළ වෙලා ඒක චින්තාමේ සුතමේ වශයෙන් දෙනවා. මොකද සංස්කාරවල කෘත්‍ය බුදුරජාණන්සේ හෙලි දක්වන මිසක මේ බුදුරජාණන්ස කරන ඉන්ද්‍රජාලයක් නෙවෙයිනේ හට ගන්න දෙ නැති වෙනවයි කියන එක. ඒකට ඇස් දෙක අරින්දි කියලා කියනවා. ඉතින් මේක වෙන්න ඒ කියන්නේ හට ගන්න දෙයක් හැම වෙලාවෙම නැති වෙන බව දැනගන්න මනුස්ස ජීවිතයේ අවුරුදු 100ක් ජීවත් වෙන එකනට කොච්චර කල් යනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. අවුරුදු 1ේදී පුළුවන්ද 2ේදී පුළුවන්ද 3ේදී පුළුවන්ද 4ේදී පුළුවන්ද මේ ප්‍රශ්නේ දිගටම තිබිලා තියෙනවා. කියනවා මේ 6 4 තේරන වයසේදී මේක දැනගන්න ළමයට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ළමයා කොහොමද කැමැත්තෙන් ඉන්නේ හටගන්න දෙයි නැති වෙන දෙයි දෙකම. නමුත් සංස්කෘතිය විසින් ඒ ළමයට පෙන්වන්නෙම නැහැ. ඒ නැතිවීම පෙන්වන්න නැතුව හටගන්ම ඇති කරන ගියාට පස්සේ ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ ළමයා මන්ද දශකයේ බහුව කළ ක්‍රීඩා දශකයේ වර්ණ දශකයට යනකොට හටගැන්වීම සඳහා තමයි මුළු ජීවිතේම ගත කරන්නේ. ඒකට තමයි මේ ප්‍රයත්න කරන්නේ. ඊට පස්සේ බල දශකේ ඥාන දශකේ ඊට පස්සේ යනවා හාන දශකයට. එතකොට තමයි කට්ටිය නිස්සාරණ වනේට එන්නේ. ඊට පස්සේ පබංග දතකේ ඉස්සරහට ගිහලා හැරමිටියක් කරන කොන්ද බිම ඇනගෙන එතකොට පෙන්කෙලින කාලේ ගියා. දැන් ඉතින් මේක දිගින් නිරෝධය දකින්න ගියාම මේක පේන්නේ බංකොලොත් භාවයක් විදියට. මේක පරාජය පිළිගැනීමක් විදියට දකින්න. මේක වෙන මොනව කරන්නද දැන්? බොම්බේ වළනකොට කල්කටා වේන්නේ. වම තිනකොට දකුණේ යන්නේ. මොනවත් කරගන්න බෑ. එතකොට පේන මේ නිරෝධය බය සහිතයිනේ. එතන තියෙනවා මොකද්ද නැතුව බැරිකමට කරන දෙයක්. ඒ බය නිසා ඒගොල්ලෝ කොච්චරක් නිරෝධානුපස්සනා කරුවා නිරෝධ අනිච්ච දුක්ඛ අනත්තම් කියලා කිව්වත් එතනට යහ දැක්මක් නැත්තම් ධර්මයේ ප්‍රകൃතිය දකීද නැද්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ වෙනුවට අපි දැක්කොත් එහෙම ඊටාම තරුණ පුංචි ළමයෙකුට අපි මේක දීලා ඒ ළමයාට මේක මේ මංගල ලකුණක් විදිහට දැක් ගන්න පුළුවන් වෙනවනම් ඒක ඒ නාකිත්තරිකිට තේයි කතාවක් නෙවෙයි මේකේ තියෙන්නේ. ඒක වෙනවද කියන එකයි අපිට දැනගන්න තියෙන්නේ. කොච්චර වයසකදී පුළුවන්ද කෙනෙකුට මේ හටගන්න හැම දෙයක්ම නැති වෙනවා කියලා දකින්න. ඉතින් ඒක නිසා අවුරුදු 7ේදී සංකිච්ඡ සාමණේර එහෙම නැත්නම් මේ පඬිස සාමණේර විසාකාව 7ේදී දැක්කා. 7ේදීම පෙන්නවා 7ේදීම දැක්කා. ඉතින් ඒක නිසා අපේ නිකන් සම්ප්‍රදාන කුල කියනවා මම මේ ආත්මේ බැරි වුණාට ලබන ආත්මේ මම මේ කරන පින් නිසා හත් අවුරුද්දේ ඉඳි පැවිදි වෙලා මට නිවන් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා තියෙනවා. මොකද මේ වයසට ගිහිලා දකින්න එකේ දෝෂයක් නැහැ. ඊගාව ආත්මෙට හොඳයි. නැත්නම් මෛත්‍රී බුද්ධ සාසනෙට කට්ටි ඉන්නවා දැන්. දැන් දකින්නේ මේ අත්‍යන්ත මේ නිරුද්ධ වීම Tamanට විරුද්ධව පැනගෙන ආපු නිකම් මහසෝන් ලක්ෂණයක් වගේ. ඒවට කියනවා සෝන් ලකුණු කියලා. ඒ සෝල් ලකුණු දානකොට බය බයටත් එක්ක නිකම්ම වගේ ඉතිපිසෝ භගවාරහන් සම්මා සම්බුදු කියවෙනවා. එහෙම නැත්නම් මේ අනිච්චං අනිච්චං අනිච්චං කියලා කියවෙනවා. අනත්තං අනත්තං අනත්තං කියලා කියවෙනවා. ඒත් ඒක ටිකක් උපහාසයක් තියෙනවා. මටත් දැන් වයස නිසා මම කියන්නේ ඇත්ත. ඔයගොල්ලන්ට බල්ලා කියන එකක් නෙවෙයි. මේක දෙන්න පුළුවන් ද කියන එක ඒ තරුණ වයසේදී එහෙම නැත්නම් මේ නාකි වුණත් ඒකෙදී මේ සුත්තමේ වශයෙන් දැකපු එක චින්තාමේ වශයෙන් දැකපු එක භාවනාමේ වශයෙන් කවදද අපි අත්දකින්නේ. එහෙම නැත්නම් භාවනාවට පෙළඹෙනකොට අවුරුදු 7 ළමයිද 70 ළමයිද කියලා ප්‍රශ්නයක් නැහැ. අපි භාවනාවට හැමදේටම අලුත්. ඒකට අපි කියනවා ආධිකම්මික විපස්සකය නැත්නම් නවකයයි කියලා. එහෙම වෙලාවෙම කියනවා නවක හැංගීම ඇති කරගන්නයි කියලා. ඒක නවකයට පුළුවන්. පොඩි ළමයට පුළුවන්. මොකද එයාගේ හැටිමනේ. වයසට ගිය කෙනාට අමාරුයි. ඒ මොකද එයා මෙතෙක් ලැබලා තියෙන සුත්තමේ ඥානය අරියාදුවට හිටින්නේ දැන්. මෙතෙක් සුතමේ ඥානය හරියට ලැබුණා නම් ඔච්චර වයසට යනකම් ඔය දඟලන්න ඕනේ නෑනේ. ඒ වගේම චින්තාමය තදලා තියෙන්නේ උපදවාගති ධර්මයේ වශයෙන් වය වීම, ඡය වීම නෙවෙයි සමුදේ බලන පැත්තටයි අපේ ජීවිත අපි හදලා තියෙන්නේ. දැන් මේක පුළුවන් ද අනිත් පැත්ත හරවන්න කියන්නේ. කොහොමඩක්වත් මන් දන්නා මේ මං කියන බණින් පැයින් කිද්ද වෙන්නේ නැහැ කියලා. නමුත් මේ එහෙම හදාගන්න, මේ පැත්තට බලන්න ඕනේ කියන හැඟීමක් හරි ඇති කරගන්නවා. ඒකට කියනවා නිරෝධ සංඥා. අපි සංඥාවක් ඇති කරගන්නවා. අන්නේ සංඥාව ඇතිකරන ජීවිතයක නිවන් දකින්න අතරතුර පස් පොලක්, තානායම් පොළවල් පහක්, සංදි ස්ථාන පහක් අපේ පටිච්චසමුප්පාද මාර්ගෙ පෙළලා දීලා තියෙනවා. ඒ කියන්නේ Nirodhe පෙන්නකොට සමුච්ඡේද ඒ කියන්නේ මේ මේ ආරම්භයේදී කරන සමත භාවනා කරනකොට ඇති වෙන වික්ඛම්බන වශයෙන් අපි කියන විදිහට වතුර කඩක පාසි සල්වීනියා වලින් වැහිලා තියෙනවා. ඒකට ඒක බැලුව බැලමට පේන්නේ සමතල පිට්ටනියක් වගේ. ඒ නිසා කවුරුත් ඒකේ වතුර අපේක්ෂා කරන්නේ නැහැ. නමුත් වතුර අරගත්ත කෙනා දන්නවා මේ පාසි ටික ඇවිල්ලා බැඳිලා තිබ්බට යට හොඳ වතුරක් තියෙනවා. ඒ පාසි විස්කම්බණය කරලා කලියක් ඔබල පැහැදිලි වතුර ගන්න පුළුවන්. ඒ වගේ කෙනෙකුට පුළුවන් සමත භාවනාවේදී මේ නීවරණ ධර්ම යම් ප්‍රමාණයකට අයින් කරගත්තට පස්සේ නැත්තම් පරිඋත්ථාන කියන කෙලෙස අයින් කරාට පස්සේ මේක తాවකාලිකව දැක් ගන්න පුළුවන් හට ගන්න හැමදේම නැති වෙනවයි කියලා ඒක කියනවා පටිපක්ඛ විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටම් භවී කියලා. යම් වෙලාවක අපේ හිතේ මේ නීවරණ කියන පාසිතික අයින් කරා නම් නැත්නම් මේ සල්විනියා ටික අයින් කරා නම් වතුර ගැඹුරු පේනවා. ඒ වගේම වතුරේ ඡායාව පේනවා. පාසිතියේදී සල්විනියන්ටේදී වතුරේ ඡායාව පේන්නේත් නැහැ, අඩිය පේන්නේත් නැහැ. නමුත් අපේ ජීවිතේ කවදද නැත්නම් කොච්චර පොඩ්ඩයිද නීවරණ තොර එහෙම නැත්නම් වික්ඛම්බණය කරගත්ත අවස්ථාවක් තියෙන්නේ. <coughs> වෙන්නේ අපි පුදුම ආසයි නීවරණ වලට. අපි ආසයි අපේ කටියටත් නීවරණ තියනවා දකින්න. වැඩිම නීවරණත් එක්ක ගත කරන නිසා ඒ යම් වෙලාවක අපිට නීවරණයන්ගෙන් තොර ගතියකට එන්න පුළුවන් වුණා නම් එතකොට එන මේ Nirodhiya දැකීමක් ඇති වෙනවා తాවකාලිකව. ඒකට වික්ඛම්බන කියලා කියනවා. ඉතින් ඒ වගේ දේවල් සරුවඥංශේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ඉන්දියාවේ තිබුණා. එතකොට හිටියා ඒ ධ්‍යාන ලැබපු ඉස්සින්නාන්තිලා ඒ ඇත්ත දැකපු දේවල් තමයි මේ තාරකා ශාස්ත්‍රය ආයුර්වේදය ඒ নানা ආකාර ශාස්ත්‍ර දැකලා දෙනවා. ඉතින් අපි හිතන එක බොහොම ලොකු ගූඪ දෙයක්, গুপ্ত දෙයක් කියලා. නෑ ප්‍රශ්නයක් නෙමෙයි ඒක අර පාසි අයින් කෙරුවට පස්සේ වතුරේ ඡායාව පේනවා. පාසි අයින් කරලා පස්සේ වතුර ගැඹුර පේනවා. නමුත් මේ පාසි අයින් කිරීම අපිට ඒ තරම්ම බරපතල දෙයක් මේ නීවරණ ටික අයින් කරනවා කියන එක. අයින් කෙරුවොත් එන ගැඹුර ඒ Nirodhe dige මේ විස්කම්බණය හරහා යන්න පුළුවන්. ඒක කියනවා සමත ධ්‍යාන වඩනකොට හම්බෙන තත්ත්වයක් කියලා. ඊට පස්සේ තදංග වශයෙන් කියලා එකක් තියෙනවා සමහර වෙලාවල් වලට පේනවා ඊට ඉස්සල චිත්තක්ෂණේ පස්සේ චිත්තක්ෂණේ නෑ. සමහර වෙලාවට ගැඹුරක් පේන්න පටන් ගන්නවා Tamanට. ඔය කුණ જાතියෙන් වසංගන්න ගියත් අපි තාම ප්‍රිය කරන හැමදේම අපටත් වෙන්න වෙනවා. එතන අපි ඉඳද්දිම ඒව අපෙන් වෙන් වෙනවා. ඉතින් අපි ඒකට අභාග්‍ය සම්පන්න දෙයක්ය, ඌනීමක්ය කාලකන්නිකමයක් කියලා කිව්වට ඒ කවුරුත් කරන දෙයක් නෙවෙයි. අන්න ඒක පිළිගන්න වෙන වෙලාවල් එනවා විශ්වෝපෙන්තරව. භාවනා කරන්න හම්බෙන්නේ ඒකට කියනවා තදංග වශයෙන් අපි Nirodhe දකින්නයි කියලා. ඉතින් භාවනාවේදී අපි හිතමු අරමුණටම හිත යන්න ගිහිලා අපිට යම් වෙලාවක අපි අද කමඨාන් සුද්ධ වුණ කිව්වේ නිතරම සක්මන් කරනට එන ද්වේෂයක් වැටහෙනවා අපිට. උත්සාහ කරා අපි ඒක නුරුස්නා ගතියක් කියලා දක්වන්නේ. මෙන්න මේ නුරුස්නා ගතිය වෙනුවට නැවත නැවතත් අරමුණට යෑම නිසා ඇති වෙන ප්‍රීතියක් පහළ වෙන්න ඉඩ තියෙනවා. එතකොට නුරුස්නා ගතිය කියන ව්‍යාපාදේ අයින් වෙලා ප්‍රීතිචෛතසිකේ එන්න පුළුවන්. එතකොට යාට ඒ වෙලාවට මේ කරපු වැඩේ නිසා අරමුණ ශීඝ්‍රයෙන් ගත වුණත් ඇතුළ පෙන්ුණත් Nirodhe පෙන්ුණත් පුංචි ප්‍රීතියක් එනවා. මේක ධානාංග ප්‍රීති වශයෙන්ම සඳහන් කරනවා. ඒ ප්‍රීතියට අපි ආසයි. හැබැයි ඒ ප්‍රීතිය දකින්නේ අරමුණු සීක්‍රින් ගෙවෙනවා දකින්නොත් නැත්නම් අපි සරුවඥාන්සේ ඉගෙනීම හැටියට බannකොට දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති කියලා ආස්වාස ප්‍රසවාසයෙන් අරමුණ ගත්තොත් ඒක දීර්ඝව ගොරෝසුට යන හැටි පේනවා. ඊට පස්සේ මේ ආස්වාසිත ප්‍රසවාසයේ දිගේම හිත පාත්‍රන එක සිුම් වෙනවා දකින්න. ඒ කියන්නේ දැන් ආස්වාස ප්‍රසවාසයේ නතු වෙලා. එහෙම නැත්නම් සතිය ආලෝකයටද වෙලා. ඊට පස්සේ ඒක සබ්බ කායපටි සංවේදී වශයෙන් පේනවා කියන්නේ පළවෙනි වතාවට ආස්වාසයේ මුලමැද සහ අග පේන්න පටන් ගන්නවා. ආස්වාසයට අගක් තියෙනවා. ඊට පස්සේ ආය ප්‍රසවාසයට මුලමැදාගක් තියෙනවා. අගත් පේන්න පටන් ගන්නවා. එතකොට යා ආස්වාසිය දකින්න විතරක් නෙමෙයි ආස්වාසිය ගෙවෙන පැත්තට ප්‍රසවාසය දකින්න විතරක් නෙවෙයි ප්‍රසවාස ගෙවෙන පැත්තටත් දකින්න හැබැයි බොහොම මේ ක්ෂණ මාත්‍ර වශයෙන් දකින්න. මේ දැකීමට බය වෙන එක නිසා තමයි දකින්නට සාමාන්‍ය බය හිතෙනවා මේ ක්ෂණික මරණයක් දකින්න ඒකට සද්ධාව තියෙන්න ඕනේ සීලය තියෙන්න ඕනේ සතිය තියෙන්න ඕනේ. එතකොට යාට පේන්න පටන් ගන්නවා සද්ධා සීල නිසයි මට මේ ගෙවෙන පැත්ත පේන්නේ නැත්නම් ආස්වාද ප්‍රසවාසයේ සමස්තේ පේන්නේ කියනවා මේ පද්ධතියම පේන මුල මැද අග ප්‍රසවාසෙත් මුලැමැදාග පේනවා. ඒතර දකින්නේ මොස්පේන්තුවා. දකින්නේ ගෙවීමක්. නමුත් දන්නවා මේ හොඳටම එල්ල වෙච්ච නිසා හොඳටම Tamange ඉඳුරම් ප්‍රනීත වෙච්ච නිසා දකින්නේ කියලා එක පැත්තකට සතුටක් එනවා. එක පැත්තට පේනවා දකින්නේ වැයවීමක්. දකින්නේ ක්ෂය වීමක්. නමුත් වෙන පෙර නොදැක්ක දෙයක් භාවනා ප්‍රතිඵලයක් කෙලස් අඩු ගතියක් කියලා මේකට ප්‍රමෝදයකුත් පහළ වෙනවා. ඒ වෙලාවට මේ තදංග වශයෙන් ඒක යෝගාවචරයට තේින්න පටන් ගන්නවා. නමුත් ඒකේ මේ විදියට වාර්තා කරන තරම් යෝගාවචරයට දැනුමක් නැහැ. ඒක ගුරුවරයාගේ යුතුයකම තමයි ඒ අරමුණක මුලැමැදාක දකින්න පුළුවන් යොමු කරන්න කිය. ඒ නිසා අපි සක්මන් කරනකොටත් වම දකුණ මෙනෙහි කරලා ඔසවන තබන කරන්න කියලා ඔසවන යවනවා තබනවා කියලා අරමුණ තුනට කඩලා පෙන්නනවා. ඒ ඔක්කොගෙම කරන්නේ අර බබාට බත් කන්න ඕනට පපඩම් කෑල්ලක් දීදී බත් කවනවා වගේ මේ දකින්න අකමැති අරමුණේ ගෙවන් වෙන පැත්ත දැකීම ජයග්‍රහණයක් කරලා පෙන්වනවා. දැකීම ප්‍රතිපදාව ඉදිරියට යamak කියලා පෙන්වනවා. දැකීම කෙලෙස් අඩුවීමක් කියලා පෙන්වනවා. අන්න ඒ පෙන්වන්න හදන දේ එහෙම නැත්නම් මේ හේතු ගන්නලා හදන දේ යෝගාචර පිළිගන්නේ හොම්බෙම්ම ගිය දාසේ තමයි. එතකම්ම මේක පිළිගන්නේ. එතකම්ම මේක ප්‍රතික්ෂේප කරනවා. එතකම්ම හිතනවා මේ මම මේ කියන දේ ස්වාමීන් වහන්සේ තේරෙන්නේ නැහැ. මේ ස්වාමීන් වහන්සේ මොනවද මට කියලා දෙන්න හදනවා. මට ඕනේ මේ ප්‍රශ්නේ. ගුරුට කියන ඔය පැත්ත පැත්තක දැන් මෙන්න මේක දිහා බලන්න. ඉතින් යෝගාචර හැමදාම කමඨාන් සුද්ධ කරනකොට බංකොලොත් වෙලා තමයි නතර වෙන්නේ. කවදාකවත් කියන්න ඕන දෙයට උත්තර ලැබෙන්නේ නැහැ. කමඨාන් සුද්ධ කරලා ඉවරකුත් නැහැ. මොකද ගුරුවරයා පෙන්වන්න හදන්නේ අරමුණේ ගෙවින් යන පැත්තට. යෝගාවචර කියන්නේ කරදර එනවා, ඉසිකක් උගෙනවා, බඩගිනි එනවා, සද්ද ඇහෙනවා, හිතවිලි එනවා ඔක්කොගෙන් පටන් ගන්න පැත්ත පෙන්වන්න හදනවා. ඉතින් ඉතින් යෝගා ගුරුවරයා කියන ඔය හැම එකම යනවනේ. යන පැත්ත පොඩ්ඩක් බලපං. ඒසරද මේ ස්වාමීන් වහන්සේට මොනවා කිව්වත් තේරෙන්නේ ඒ ස්වාමීන් වෙන මොනවදෝ කියනවා මං අහන්නේ වෙන එකක්. යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක් ඔතනදී. ඒක හරීම රසවත්. කමඨාන් සුද්ධ කරන්නේ හරිම රසවත් උංගා කමඨාන් සුද්ධ කරන් ඉන්න එකන ඒ ගුරුවරයා මොනවා කියන්න ගියත් එයාට ඕනේ මේ දේ හට ගන්නවා මේ දේ හටගත්තා මේක කියන්න ඕනේ ඉතින් මේක ගිහිල්ලා කවදා හරි යෝගාචරගේ හිත හැප්පිලා හැප්පිලා හැප්පිලා හැප්පිලා බැරිම තැන පිළිගන්න තැනට ආවොත් පළවෙනි වතාවට එදාට ඇත්තටම ගුරුවරයාට ඉස්සල්ලාම තේරෙන්නේ දැන් මෙයා පිළිගන්න කැමතියි කියලා ඒක කියනවා මේ පිළිකාවක් හැදිච්චාම ඒ පිළිකාව එනකොටම ද්වේෂයක් එනවලු. මට කොහොමද පිළිගන්නේ මම මෙච්චර දන් දීලා තියෙනවා මෙච්චර හිල්ලා කරලා තියෙනවා සුදු රිදි ඇඳලා තියෙන්නේ මට කොහොමද පිළිගන්නේ අල්ලපු ගෙදෙට පිළිගන්න බුලා ඒකේ ගාණක් නෑ මට බෑ කියලා එන්නකොටම ද්වේෂයක් වෙන්නේ දෙක ඇයි අකෝ මෙච්චර මිනිස්සුන්ද මට කියලා why me එතකම්ම දොස්තරට බයිනෝ එතකම්ම report හිතනවා වැරදිලා නම්බරේ වැරදිලා කියලා. ඉන්ටි අන්තිමට ඉතින් දොස්තරත් කියනවා, ගෙදර කට්ටියත් කියනකොට ඔන්න හිතා ගන්නවා වෙන්න ඉඩ තිබේ. ගහේ කුරුම්බා පොල් වෙන්න ඉඩ තිබේ. එතකොට මෙයා තතනලා පිළිකා බාර ගන්නවා. ඒක ඉති තාමත්ම අකමැත්තෙන් සිදුවෙන එක. ඊට පස්සේ තමයි බෙහෙත් ගන්න පටන් ගන්න. ඊට පස්සේ සෝල ડિප්‍රෙෂන් එකක් එනවා. කොච්චර කෙරුවක්වත් මට පිළිකාවක් නෑ. එහෙනම් මටත් ඒඩ්ස් හැදිලා. මම භයානක ලෙඩක් හැදිලා. ඊට පස්සේ තමයි ඒ ડિප්‍රෙෂන් එකට පස්සේ තමයි එක්ක සනීපෙද නැද්ද කියලා කියන්නේ. මේ වගේ තමයි මේ අනිත්‍ය මේ අනා නිරෝධය මරණය පිළිගන්නකොටත් අවස්ථා පහකින් පිළිගන්නේ. තුන්වෙනි එකේදී තමයි තමන්ට තේරෙන්නේ ඔය කොච්චර જાති සෙල්ලම් කරුවත් දැන් නම් මැරෙනවා. ඊට පස්සේ එන ડિප්‍රෙෂන් එකට ડિප්‍රෙෂන් කියලා කියන්නේ චිත්ත පීඩාව මේ මනුස්සයාට මොනම දෙයක්වත් ආතපాత බලා ගන්න හම්බ වෙන්නේ සුනාමියට අහුණා වගේ. කසාගෙන යනවා. ඒකට මොකක් අල්ලයිද කියලා කියන්න බෑ. ඉතින් ඒක කියනවා මේ ගෙම්බෙක් අල්ලගත්තාම ගැරන්ඩියෙක් ගෙම්බ පටන් ගන්නට කෑ ගන්න අතරපි අතරපි අතරපි අතරපි කියලා හිත කෑ ගන්නවලු. ඉතින් ඒක ගෙම්බ හිතන්නේ දැන් පයින්න පුළුවන් කියලා. ඉතින් මියා ගැරන්ඩියා හිමීට හිමීට අල්ලනකොට අතහැරවන් අතහැරවන් කියලා නිකන් අර ඊට පස්සේ බැරිම දෙකන මනාපයක් කියනවා. මනාපයක් කියන ඉතින් ඉතින් කරන්න දෙන්නේ. ඒ මනාපේ කියන තැන දන්නවා දැන් ඉතින් ගෙබ්බේ කටට මං අහුවෙලා තියෙන ගැරන්ඩි කටට ආයේ ගැලවුමක් නැහැ. පටන් ගන්න ඕන නම් අතහැරපන් අතහැරපන් අතහැරපන් කියලා එන සද්දේ. ඊට පස්සේ ටිකක් අතහැරලා ඊට පස්සේ මනාවයක් අnder බොක්කේ ඇතුළට ගිහිල්ලත් ගෙම්බ කෑ ගන්න. පසපැත්තෙන් ලගිලගෙන ගිලගෙන එන්නේ. ඇතුළට ගිහිල්ලත් දඟලනවා. හැබැයි එතකොට දන්නව ගැලුමක් නැහැ කියලා. අන්න ඊට හපන් නිරෝධ සංඥාව. ගණ්ඩම කැමති නැහැ. ඒකේ එනකොට ඒක අපි සීලෙන් මකන්න හදනවා, සද්ධායෙන් මකන්න හදනවා, පීචිදසිකෙන් මකන්න හදනවා. නානා විදිහට කියනවා. ඔය අද එහෙම වුණාට හැමදාම නෑ. හොඳ පැත්ත තියෙනවා මේකේ පටන් ගන්න පැත්ත සෝක්. පටන් ගන්න පැත්ත බල බල බල බල ඉන්නවා. කවදාද කියලා මේ තදංග නිබ්බු තදංග නිරෝධය කියන එක තේරුම් ගන්න නෑ මේක යන හැටි දිහා ගේවෙන හැටි දිහා ක්ෂය වෙන හැටි දිහා වැය වෙන හැටි දිහා සාතරෙන් බලාගෙන ඉන්නයි කිව්වා ඒ ඒ බැලීමට කය අනුව බැලීමට කයානුපස්සනා කියලා කියනවා. ක්ෂය වෙනවා. වැය වෙන හැටි වයානුපස්සනා කියලා කියනවා. නිරුද්ධ වෙන හැටි නිරෝධානුපස්සනා කියනවා. වස්සග්ග පරිණාමයෙන් කියලා කියනවා. දැන් මේක දෙන්න වෙනවා. ඔය කොච්චර ධාතුණක් දෙන්න වෙනවා කියලා මේ හතර තමයි යෝග අවචරය දන්න දහංගට දාලා දාලා දාලා අර ගෙම්බ කියන්නේ මොනවා අපයක් කියලා. අන්න එතෙන් දෙන දාසේ කමඨාන් සුද්ධ කරන තේිනවා එක්ක මුට පිස්සු හැදෙනවා. නැත්නම් වාහ කනවා නැත්නම් Nirodhe බාර ගන්න. ඒ නිසා අමාරු. ඒ සංඥා හතේම අන්තිමට එන එක තමයි මේ අපි කොච්චර තදින් අල්ලගෙන ඉන්න ගියත් අපි මොන ආරක්ෂක වැටකටළු දැම්මත් මොන දියාගල් ගැහුවත් මොන මිනිමෝරු දැම්මත් මොන පුද්ගලික හමුදා දැම්මත් මොන ආයුධ දැම්මත් වරදිනවා. ඒක නොවෙන්නනේ අපි දැන් අධ්‍යාපනය ලබාගෙන තාන්න මාන්න ලබාගෙන බොඩි බිල්ඩින් කරගෙන මාෂල් ආර්ට්ස් දැනගෙන ඔක්කොම කරගෙන යනවා අර ගෙම්බ අල්ලගත්ත වෙලාව වගේ. එසකට ටිකක් වලියක් තියෙනවා. යන්නේ වගේ ගේම දෙන්න බැරි නාකි උනාට පස්සේ කියලා මම කියන්න හදන ඒ උනාට පුළුවන් හැබැයි. මොකද අපේ සාසනෙත් ඉඳලා තිනවා මේ සෝනා සාසෝන කියන හමුදු සෝන කියන හමුදු සෝනා කියන්නේ වයසකම්ම කෙනෙක්. දරුවෝ 20ක් වැදුවලු. 20න් බොහොම බොහොම ශක්තිමත් අම්මා කෙනෙක් වාරෝ 20 21 අදබෝ එක ගෑණියක් නැහැ මේකේ. ඒක වදනවා නම් ඒකත් දක්ෂකම. රුසියාවේ ජාතික මාතාව කියලා හඳුර ගන්නවා මේ එච්චර දරුවෝ වදන කෙනෙකුට. ඉතින් අන්තිමට ලොකු පුතාගේ දෙටි ගියලු. ගියාට පස්සේ මේ ටික දසක් ගියාම ලොකු පුතා සැලකුවාලු. ඉතින් ගෑණි කිව්වා ලොකු පුතාගේ 20ක් ඉන්නවනේ හැමදාම මෙතන ඉන්න ඕනද කියලා ඇහුවා. අනික් කට්ටිය ගෙවල් වලටත් ඕන යන්න පුළුවන් කියලා. ඒ අම්මා හරි ආඩම්බරයි කියන්නේ. ඊට පස්සේ අම්මා දෙවෙනි එක නාගාවට ගියාලු දෙවෙනි එක නාගාවලු හොඳයි හොඳයි කියලා. අපි කරන්න එපා ඉතින් අම්මා අපේනේ කියලා ඉතින් ගෙදර ලේලි කතා කරලා කියනවා. ඉතින් හැමදාම දෙවෙනි පුතාය ගෙදරම ඉන්න ඕනේද? අනිත් තැන් වලට යන්න බැරිද කියලා නිකන් ඇහෙන්න ඉංගි පාස් කරනවා. තුනට ගියාලු හතරට ගියාලු පහට ගියාලු අම්මාට උනේ මොන අම්මා උලද්ද මම නිසා වව් කරගන්නවා කියලා උපාධිකාරාමයකට ගියා. උගල ගාඩත් එයි සමහරලාට. දැන් අවුරුදු 120යිලු වයස. වාචිකානකවල බෑ ගන්න කියලා. මේ දැන් මේ ගිනි කපලයි උළුවත් අය අතට අරගෙන ඉන්නේ. උයි ඉතින් ආපු වෙලාව ඉඳලා ප්‍රෙෂර් එකට වෙදකම් කරන්න ඕනේ, තෙල් ගහන්න ඕනේ, තවන්න ඕනේ, ඌව කරන්න කැමති නැහැ මෑණියෝ. ඒකලිකවල බෑ කියලා. ඊට පස්සේ කලේ නම් පැවිදි කරන්න එපා. මං ඔබතුමා උපස්ථාන කරන්නේ. ඒසුළු බෑ. අම්මට දැන් උපස්ථාන කරන්න. වයසයි. ඊට පස්සේ අම්මා කියවලු මේ මම පෙන්වන්නම් කරන හැටි කියලා මේ කට්ටිය ඔබ පින්නපාතේ යනකම් ඔක්කොම ටික හරි ගසලා පුදුම විදියට 123ට වැඩ කරන වැඩ කරන ඉන්නකොට උපාසකම්මලා කියන්නේ මෑණිවරු එහෙම නැත්නම් භික්ෂුණීන් වහන්සේලා බාරගත්තලු. බාරගෙන ළමයට පැවිදි දුන්නලු. පැවිදි දුන්නාට පස්සේ මේ අම්මට දවසක හිතුණලු දැන් කොහොමනම් මැරෙනවා. මෙතන තිබුණලු මේක එන කන්දක්. හාම් මෑණිවරු ගිහිල්ලා පින්නපාතේ කරලා ඉඳ ඉස්සලා කන්ද නගින්න ඕනයි කියලා. උද්දටම ගායේ තියෙන අම්ම කෙනෙක්. මුලින් මුලින් කකුල් දෙකෙන් ගියාලු පස්සේ හතර නඩෙන් ගියාලු අත් දෙකත් බිම දාගෙන ඊට පස්සේ හැරමිටියුත් අන්න යනකොට මහගිරි දඹයක් වගේ එකක් අම්මුල අම්මා දැනගත්තලු දැන් මේක නැග්ගොත් බහින්නත් බෑ දැන් මෑණිවරු આવොත් බයිනවා ඊට පස්සේ උත්සාහ කරගත්තලු නෑ මම මගේ ගතිය මෙච්චරයි මට මේක කරන්න ඕන කියලා අන්තිමේ මහගිරි දඹේ නගිනකොට හොඳටම හති මොන විදියෙන්වත් කරන්න බෑ උඩ මුදුනේ වැටුනේ නිවන් දැකලා උඩ කන්ද නැගලා ඉවර කෙරුවේ නිවන් දැකලාලු. ඊට පස්සේ අම්මා වණු ගාගෙන වණු ගාගෙන එනකොට මෑණිවරු දැක්කලු දැකලා ඇහුවලු මොකද අම්මා බහරි ප්‍රසන්න වෙනුමක් පේන්න තියෙනවා කියලා. ඊට පස්සේ නෑ මට කරන්න ඕන දෙයක් මං කරගත්තා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වීර්යවන්ත අම්මලාගෙන් වීර්යවන්ත භික්ෂුන් වහන්සේලගේ පළවෙනි තැන දුන්නා. 180 23ක් කරත හැකි. හැබැයි මේ Nirodha සංඥා බාර ගන්න ලෑස්ති වෙන්න ඕනේ. මේක වසංගලා බයට නැතිබරිකමට ද්වේෂයෙන් පෙරදිලා ගත්තට ඒකේ ඇඹුල් රස තියෙනවා. එහෙම ඇඹුල් වෙලා බෑ මේක. මේක පැංගිට නැතුව යන්න ඕන. අන්න ඒකට යන්න ඉස්සලාම භාවනාවේදී යෝගාවචරයට අරමුණක ගෙවන් වීම ආස්වාසේ අග ප්‍රසවාසේ අග වම ඉස්සෙනකොට දකුණට බර අරගෙන ඉවරයි. ඒකට වම ඉස්සෙනවා පේන්නේ අපි කැමැති දකුණට බර ගන්නවා දකින්න. ඒ ඒ හරහා වම ඉසීම වහන එක තමයි තෘෂ්ණාවේ කෘත්‍යය. එනිසා බුදුජානනාංශය සඳහන් කළා තියෙනවා ආස්වාස ප්‍රසවාසයේ විතරක් ගත්තොත් අපි නිදර්ශනය ගත්තොත් ආස්වාසයේ මුලයි මැදයි දෙක අන්ත දෙක කියලා. මුලමැද දැකීම හරහා අග වහන එක තමයි තෘෂ්ණාව කරන්නේ. ඒ නිසා යම් යෝගාවචරයක් මුල හොඳට මැදනේ අහුවෙන්නේ සාමාන්‍ය ආනපන කියලා අපි අල්ලන්නේ මැද විතරයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උත්සාහ කරනවා නැත්නම් කමට හද දෙනකොට කියනවා දැන් ආනපන නිතරම දැක ගන්න පුළුවන්කම. එනේන ආසස් ප්‍රසවාසයේ දකින්න පුළුවන්. මට දැන් විනාඩි 10 15කම් හුස්ම හිත තියාන්න පුළුවන් කියන විශ්වාසය ආවනම් එයාට කියනවා දැන් මේ ආස්වාසිය කොහෙද එන්නේ ඉඳලා කොහින්දලාද එන්නේ කියලා බලන්න කියලා. ආස්වාසිය මුල බලන්න කියලා. ඉතින් මේ මුල බලන්න බලන්න සතිය ලොකු තියුණු භාවයක්. ප්‍රණීත භාවයක් ඇති වෙනවා මේ ඉර නැග්ගට පස්සේ නෙමෙයි බලන්නේ දැන් ඉර එනවා ඉර නගින හැටි බලන්න යනවා. එහෙම නැත්නම් අරුණ දකිනවා. එතකොට පේන්න පටන් ගන්නවා අරුණ හරි විචිත්‍රයි. ඒකේ පුදුම වර්ණ సంతාන වර්ගයක් තියෙනවා. ඒ වගේම හරියටම නিত্য ක්‍රමයකට මේ දවස්වල උනත් අරුණ අපි gediya ගහන්නේ 5:30ට නම් හරියට විනාඩි 2කින් ඉර නගිනවා. අරුණ එන්නේ හරියටම ඒ ගානට. ඊට ඉස්සෙල්ලා ඒ නිකන් ඉර එන්නේ ඉස්සෙල්ලා වේදිකා සැරසිල්ල කරනවා වගේ. අරුණ හදිසියට ඕනම කෙනෙකුට කිව්ත හැයි දැන් මේ අරුණ මේ ඉන්නේ. තාම මෙච්චර වෙලාකින් ඉර නගිනවායි කියලා. අන්න ඒ වගේ දැන් ආස්වාස ප්‍රසවාසයේ එන්න සකස් වීමක් තියෙනවා. හුස්ම ගන්න ඉස්සෙල්ලා සකස් වීමක් තියෙනවා. ඒක අපි කවදාවත් දැකලා නැහැ. අපි දකින්නේ බැඳලා නටනවා මිසක වෙස් බඳිනවා පෙන්වන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් හැටිනේ. අපි දකින්නේ වෙස් බැඳලා නටන වෙස් නැටුම විතරයි. බුදුරජාණන් කියන වෙස් බඳින හැටි බලපන්. වේදිකාව පිටිපස්සේ ගිහිලා කරන හැටි බලපන් කියලා. ඒක ඔක්කොටම කරන්න බෑ. ආස්වාද ප්‍රසාසි වශී කරගෙන ආස්වාසි මුලට යන්න. ගියාට පස්සේ පේනවා ඒක ඊ타ත්ම සියුම් තැනකින් නැති දෙයකින් ක්‍රියාවලියක් පටන් ගන්න තැන. හුස්ම ගන්න දිනුවක් නැතුව තිබිලා හුස්ම නාස්පුඩු පුරවාගෙන ප්‍රවාහයක් දක්වා එන ගමනක් මේකේ තියෙනවා. ඒක නිසා නාස්පුඩු පුරවාගෙන එනකොට සමානට අහුවෙන්නේ නැහැ. මේක කියනවා මං ආනපන බලන්න ගියාම මට පිම්බි මැකිලෙන් පේනවා. එතන ආනපන බලුවට පේන්නේ නැහැ කියලා. ඒකවත් පේන්නේ නැහැ. ඒකට හිතාගන්න ආශාසයේ මෑද බලලා මුලට යන කෙනා ගැන මුලට යන යන්න යන්න යන්න ගියාම හරියට මහවැලි ගඟ දැකපු කෙනෙකුට කිව්වොත් ඒක මුලට යන්න කියලා අපි කියනවා මහවැලි ගඟේ මුල තියෙන්නේ සීත ගඟුලි කියලා. සිරිපාදේ කියලා. නමුත් මුලදී තියෙන අතු ගංගා 1000ක් විතරයි. කෝකේ මුලද ඔය කියන්නේ? කාටද කියන්න පුළුවන් මහවැලි ගඟ පටන් ගත්තේ මෙතනින් කියලා. අපි උසස් වෙල කරන වෙලාවේදී මේ සිවිල් සර්වන්ට්ලා සිවිල් දෙන කියන්නේ සිවිල් සේවයටපත් කරන කට්ටිය ඒ රාජපාලන අමාත්‍යාංශයට බාර ගන්න ගිහිල්ලා ඔක්කොම පාස් වෙලා ජීවිත කට්ටිය සම්මුඛ පරීක්ෂණයක් කරා. කරලිවල ඒකේ හිටු ස්ථිරලේකම් කෙලින්ම ඉන්ටර්විව් කරා එන පාස් වෙච්ච ආපු කට්ටිය. ඊට යව මහාලිකගේ දිග කොච්චරද කියලා. අනි විභාග පාස් එකෙකුටවත් කියා ගන්න බෑ. එයින් පස්සේ දාලා තිබුණා මෙච්චර බලන්න අපේ ඉස්සරහට රට බාර ගන්න හදන මේ සිවිල් සර්වන්ට්ස්ලට මහවැලි ගඟේ දිගවත් දන්නේ නැහැ කියලා. එකෙක් කියවෝ උඹ දන්නවද කියලා. ඌ දන්නවා 234යි කියලා පොතේ තියෙන එක. ඌ කොත්තනද ලකොතෙන්ද 234 තියෙන්නේ. උඹ දන්න මගුලක් අහවා. උඹල මේ පච්චයක් උගන්වලා ඒ පච්චේම කියන එක නා සිවිල් සර්වන් කියනවා. උඹ සිවිල් සර්වන්ගේ ලොක්කා. දන්නවද උඹල? අපි කාට උගන්වන්න ගියත් මුල මතක නැතිලා අපට තියෙන්නේ. අපි දාන්නේ එකම මාතෘකාවත් අපි මුල දන්නේ නැහැ. දන්නවනම් අපි මේ විදිහට ගහපා දෙන්නේ නැහැ. ඒ නිසා ආස්වාද ප්‍රසවාසයේ දන්නවයි කියනවනම් කාට හරි උදාහරණසේ පුංචි අභ්‍යාසයක් දෙනවා. හරි. ඔය කොහෙන්දලා දින්නේ බලපන්. ඉතින් ඒකට අපි චීන කන්නඩි දාගෙන එන්න බෑ ආනපනේ එන පෙරමග බලාගෙන ඉන්න බෑ. දැන් රාජ්‍ය අමුත්ත එනකොට ඒක ෆොටෝ ගන්න ඕන නම් කල්යතු කියලා ට්‍රයිපෝඩ් එකක් දාගෙන එනකොට ඈතිස්ලා ලෑස්තිලා ඉන්න විදිහ ෆොටෝ ගන්න මනස ඊට කලින් යන්න බෑ. අන්නේ වගේ සතිය පිහිටවන තැනක් හිතනද එන ඕනෙම අරමුණක් අපිට පේන්නේ පමා වෙලා. බුදුන් කියන අප්‍රමාද වෙන්න අරමුණ හට ගන්න තැන බලන්න අපි තාම අප්‍රමාදයේ අයනු අයනු කියනවා. කවදා හෝ අරමුණක් හට ගන්න තැනට ගියා නම් පේනවා ඒක පුදුමාකාර විචිත්‍ර විදිහට හටගන්නේ. ඒක දකින්ද අපිට ඉවසීම නැහැ. අප්‍රමාදේ නැහැ. අපි දකින්නේ හටගත්ත දෙයක්. අපි දන්නේ පමා වෙලා. අප්‍රමාදයට යනවා. කොයි වෙලාවක හරි මේ ආස්වාසේ මුල දකින පැත්තට යොමුව ගත්තට පස්සේ ඒ ඇති වෙන ප්‍රනීත භාවයේ හරහා එයාට හම්බෙන අතිරේක ලාභයක් තමයි මේ හටගත් දේ ගෙවෙන කොටත් අර වාගේම රංගනයක් දක්වලා තමයි නැතිලා යන්නේ. ඒ නිසා මැද දැකලා මුලට ගිහිල්ලා ඒ ප්‍රණීත භාවය හරහා ඒ තීක්ෂණ භාවය හරහා ඒ එකලස හරහා ඒ එල්ලේ හරහා එයාට අතිරේක ලාභයක් හම්බ වෙනවා මේ අරමුණ පටංගන මේ ක්‍රීඩා රංගනයක් දක්කලා ගිවිලා යන පැත්ත බලන්න. නමුත් ඒක බලන්න කැමැති නැති කතියක් තියෙනවා. හට ගන්න පැත්තට බුදුහාමුදුරු කියපු නිසා අපි යන්න කැමැති. මොකද අපේ තියෙන සමුදේ බලන රුචිය. බුදුජානන්සේ නිකමට කියනවා ඔබ ඕක දැක්කොත් ඒක ඒක දක්ෂකමක් කරගත්තොත් ඒක තමන්ගේ හැකියාවක් කරගත්තොත් එයාට නොබල ඉන්න බැරි වෙනවා මේ විදිහට හටන්ගත්ත හටගත්ත ආස්වාසේ ගෙවෙන හැටි අර ඇති වෙච්ච උච්ච සතියෙන් උච්ච ප්‍රණීත භාවයේ හරහා එකලසරා දකින්න පටන් ගන්නවා. ඒතර සාරිපුත්තු සාංශ අපිට රහසින් අවිල කියනවා මේක බබා ස්වභාවයෙන් බලන්න හිත කැමති නෑ. මේක උපදවා ගත යුතු දෙයක්. ඒ නිසා මුල බලන්න ගිහිල්ලා කරගන්න ශිල්පීය ඥානය හරහා, චූණු භාවය හරහා, ප්‍රණීත භාවය හරහා, ඒ අරමුණ ගෙවෙන කම්ම බලනින්න. එතකොට බුදුරජාණන් සඳහන් කරනවා මුලමැදක දැකීම අන්ත දෙක අග දැකීම ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. අග දැකීම තමයි මධ්‍යම ප්‍රතිපදාව. ඒක දකින්න තමයි අපි මුල අල්ලගෙන මුලින් මැද අල්ලගන්නවා මැදින් අල්ලගෙන මුලට යනකම්ම කර හොයන හොයන හොයන යනවා. මහවැලිගඟට ගිහිල්ලා මහවැලිගඟේ මුල්ලට යනවා. මුල්ලට යනකොට පේනවා ඒක ඔය හිත ඉතන තරම් එක දණකෙන් පටන් ගන්නෑ බොහොම පුංචි වතුර පාරකින් පටන් ගන්න. කෝකද මුල්ල කියලා කොහෙද අල්ලන්නේ? ගියේ කෙනා නන්නත්තර වෙනවා. නමුත් එතනදී අපි මහවැලිගඟ කියලා දැකලා තියෙන්නේ මොකද්ද? දැකලා තියෙන්නේ මේ හම්බෙච්ච බබෙක්නේ. බබා හම්බෙන්නේ ඉස්සලා මාස ගාණක් බොක්කනේ ඉන්නේ. ඒක දිහා දකින එක නෙවෙයි ආවේ උප්පත්ති කියන්නේ උප්පත්ති කියන්නේ මේ බබා ප්‍රසූත ගන්න වෙලාවේ නමුත් ඉතින්ලා එන දෙල්ලම් වගේ තියෙනවනේ ඇංගිලා කරන වැඩ වගේක් තියෙනවනේ ඒත් බඳින වෙලාව පෙන්නලා නෙවෙයිනේ බඳින්නේ අඳුරු කාමර හදාන ගෙවල් හදාලා තියෙන මොකටේ ඒත් බඳින්න තමයි ඒක නිසා ගෙවල් වලට කියන්නේ කාම හැංගිලා කාමයේ කරන්න ඕනේ තැන ඒකයි මේ සේනාසනයක් සහ ගෙදරක් අතර ඇති වෙනස සීනාසනයක් තියෙනව කාමයේ සඳහා නෙවෙයි. ඒක ශූන්‍යාකාරයක් කාමේ නෑ. ගෙවල් හදන්නෙම, කෝෂ්ඨාගාර හදන්නෙම හැංගිලා කාමේ කරන්නේ. ඒ නිසා කාමේ වැඩි ගැටි ලොකු ගෙවල් හදනවා. ලොකු විස්තර කරනවා. නෑ වැඩේට නම් එච්චර ඉඩ ඕනේ නෑ. පොඩි ඉඩක් තිබ්බත් ඇති. නමුත් ඒකට ලෑස්තිය පෙහෙන්න තියෙනවා. ගියා ගිහි ගිය හදන තාලේ. අපි ගිහි හදනකොට මට හොඳට මතකයි. ඊට පස්සේ මම දැක්කා ඒකේ ලොකු අපච්චි මැරිලා මිනිය තියලා තියෙන හැටි. මේ ලස්සනට හදාගත්ත ගේ දැන් උන්දට මිනි ඊට පස්සේ අප්පච්චිගේ. ඊට පස්සේ අම්මගේ. දැන් ඒක මොකද්ද හදලා තියෙන චිතකයක් තමයි හදලා තියෙන්නේ. එසේ ලොකු අය යන මැරලා ගෙනිච්ච නෑ ගෙදරට. මම මැරුණාට පස්සේ ගෙනියද කියන්න දන්නෙත් නෑ. මේ හදාගත්ත ගේ තමයි ඔක්කොම ඉතින් අපි බාවලා දකුණු බටහිර ඔළුව දාගෙන අත් දෙක තියාගෙන ඉන්න තැන. ගේ හදනවා කියලා හදාන. ඉතින් සම බුදුරජාණන් වහන්සේසලා ගේ හදන තැනට ගෙනියලා එහෙම නැත්නම් වඩුව අනේක જાති සංසාරම් කියලා වඩුව හොයාන ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා හදන තැන දැක්කනම් ආස්වාසේ හැදෙන තැන දැක්කනම් ප්‍රසආසේ හැදෙන තැන දැක්කනම් පිම්බීම හැදෙන තැන දැක්කනම් හැකිලිම හැදෙන තැන දැක්කම ඒතකොට අවශ්‍ය කරන්නේ තීක්ෂණ භාවයේ ප්‍රනීත භාවයේ එකලස එහෙමම යොදවන්න පුළුවන් මේක ගෙවෙන තැන. ඒක මජ්ජේ සූත්‍රයේ 6 විදිහකට බුදුහාමුදුර කියලා දෙනවා. ආශාසයේ මැදයි මුලයි කියන්නේ අන්ත දෙක. අග කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. මෙන්න මේ විදිහට බලනකොට ගොඩක් වෙලා හින්දා මම මේ ගෙටි කරන්න හදන්නේ. අපි මෙහෙම හිතමු ඒකට මම දන්නවා ෂුවර් කැමති නැහැ. එතකොට ඕගොල්ලෝ මනාවයක් යයි අන්තිමට. මොකද මෙච්චර කියලා ඕකද වන්ද කියන්නේ කියලා. මෙච්චර ආසාවෙන් හදාගත්ත සතිය ගෙවෙන තැන බලන්න. දැන් අපි මෙච්චර කාල දවස් 10ක්ම තටමන තටමන තටමන තටමන දැන් සතිය කියන එක හදාගත්තා. දැන් මේක ඒ කාන්තේ නিত্য සුඛ සුබ ආත්මේ කරගන්නේ දැන් අපි වැඩමුළුව කරේ. ඉතින් අපි දන්නවනේ මේ සතිය කොහොමද පටන් ගන්න කියලා අපි අම්මා අප්පා දීප එකක් නෙවෙයි. අපි කොහෙන් හරි සතිය කියන එකෙන් අහගෙන උත්සාහ කරලා කරලා කරලා උන සතිය පාතල ඊට පස්සේ සතිය අඛණ්ඩ සතියක් හිටිනවනේ මට ආස්වාස් පස්සක් 10ක් බලන්න පුළුවන්. තප්පර 10ක් ඉන්න පුළුවන්. විනාඩි 10ක් වෙන පුළුවන් දිගට සක්මන් කරන්න පුළුවන් කියලා. දැන් හිතාගන්න මේ විදිහට දැනගත්තා වූ මේ සතියේ කැඩිලා ආපහු හටන් ගන්නකොට ආපහු අපි බබෙක් වගේ නේ පටන් ගන්න. ආදුනිකෙක් වගේ නේ පටන් ගන්න. නව ආධිකම්මිකව පටන් ගන්න. මේ විදිහට හටගත්ත සතියක අපිට කවදා හෝ ගෙවන් යන තැන බලන්න කිව්වොත් එහෙම. තමන්ම කුසින් වදාගත්ත දරුවට වණීලාලා කොටනවා වගේනේ. ඇහැලේපොළ කුමාරියාව කරපු දෙයනේ. ඒ නිසා ආදරයෙන් ඉන්දියාවේදී කීරක මට දැයෙන සැකයක් තියෙනවා. අනිතික ඔය පපු එකක්ම තියනට TNT පෙත්ත දිවයට තියාගන්න. දැන් ඉතින් ඔන්න එන්න පටන් අර ගන්නවා. ගිඩිනස් එනවා, බ්ලඩ් ප්‍රෙෂර් නගිනවා. දැන් මේ සතිය අවසානයේ Nirodhe දකින්න එක තමයි ඔතන තියෙන අමාරුම දේ කියලා කිව්වොත් මෙච්චර ආසාවෙන් උපයගත්ත මේ සතිය අපි හිතහන මේක ඒකාන්තයේ නිට්ටයයි සුඛයි සුබයි කිය. අපිට හිතා ගන්න පුළුවන් වෙයිද මේ සතිය අනිත්‍යයි දුක පිණිස පිටනොයි කියලා. මේ සතිය දුක්ඛ සත්‍යයටයි තියෙනොයි කියලා. එහෙම කිව්වනම් පළවෙනි දවසේ ඉලා අටසිල් සමාදන් වෙලා සතිය වඩයිද අනිත් දවසේ ආය නිසන් වනේ රිට්‍රීට් එකට එයිද මේ සතිය කියලා කියන්නේ දුක්ඛ සත්‍යෙම තව කෑල්ලක් එතකොට ප්‍රස්වාසයේ හරි ආශ්වාසයේ හරි නිමාව දකිනා වගේ අපිට කිව්වොත් කවුරු හරි සාරිපුත්‍ර සාංශ කියනවා බුදුහාමුදුරුවෝ කියන මේ ධම්මජීව හාමුදුරුවෝ මේ කියන්න හදන්නේ මේ සතිය ගෙවෙන තැන බැලීලා තමයි මේකේ උත්කෘෂ්ඨම කෑල්ල කියලා. ගැටි ඕලු පාත් වෙලා තියෙන පොළොවට මේ එන ගහච්ච සෝම් පිටනේ වගේ. මේ කියවනේ වල කොහොමඩක්වත් කැමති නැහැ. සතිය නිරෝධය බලන්න වෙයි කියලා අපිට හීනකින්වත් හිතෙන්නේ නැහැ. සතිය මට්ටම් කීපයක් පහු කරන්න ඕනේ තෙන්න සති සට්ටහනදීම කරන්න බෑ සති ඉන්ද්‍රියදි කරන්න බෑ බලයේදී බෑ නමුත් සති සම්බොජ්ජංගයට යනකොට බුදුරජාණන්සේ සඳහන් කරනවා සති සම්බොජ්ජංගංකෝ කස්සප සති සම්බොජ්ජංකෝ සති සම්බොජ්ජංගම් භාවේතබ්බං විරාගනිස්සං නිරෝධනිසිතං විවේකනිසිතං පට්ඨිසග්ගානුපස්සී සති සම්බොජ්ජංගේ වඩන්ඩ විවේකනිසිතව කේ එනකොට සතුටින් බලන්න යනකොට සතුටින් බලන්න සතිය නැති වෙන වෙලාව. ඉතින් පුළුවන් වෙයිද මෙච්චර ආසාවෙන් පෙරමග ලකුණු දාගෙන මල් මාලා දාගෙන පිළිගත්ත මේ සතිය එන්නේ යණ්ඩයි එනකොට දකින්නකොට ඇතිවෙච්ච ඒ සාදරකමෙම යුක්තව සතිය යන හැටි බලන්න පුළුවන් දවසක් આવොත් අපිට කරන්න පුළුවන් සතියේ Nirodhe දකින්නයි කියන. සතිය විවේකීව බලනවා විරාගීව බලනවා නිරෝධ නිරෝධාන පස්සනාවෙන් බලනවා. ඒක නිසා ආනාපානෙ ගෙවම් කරලා ගෙවල් දෙන්නේ දරුවෝ මල්ලු අතහැරලා දාලා මෙහි ඇවිල්ලා ඔක්කොම කරලා වඩාගත්ත මේ සතියත් ආනාපානේ රූප ධර්මයක් මේක නාම ධර්මයක් ඒ ක්‍රියාපටිපාටියමයි තියෙන්නේ වඩාගත් ආනාපානෙ කැඩුනට පස්සේ අපි කිව්වොත් හිත සද්දයකට ගිහිල්ලා කැඩුනයි කියලා කැඩුනට පස්සේ නැවත අරමුණට එනවනේ දැන් මේ වෙනකොට ඒක කියත හැකි මොකද අපි ඒක ගැන සාකච්ඡා කරලා තිනවා ප්‍රශ්න සාකච්ඡා කරනකොට. ඒ ආපු ගම අපිට තේින්නවනේ දැන් ඇවිල්ලා ආයෙ අර කලින් ආභෝග කරපු මට්ටමට දැන් කයට හිතාවයි කියලා. අපි ඉඳ ගන්නකොට කයට ආභෝග කරලා ඉඳ පාඩිය. ටිකක් වෙලා ගියාම සතිය වැඩෙනවා. ඔන්න වැඩිලා සතිය කැඩෙනවා. කැඩලා ආපස්සට සතිය එනවනේ අර මූල කර්මත්තාන්නේ ඒකට මං කියන්නේ නිවස බලා ආපහු එනවා කියලා. ආපහු ගම අපිට වැටෙනවා ආ දැන් ආය සතිය ආවයි කිය. ඒ කැඩුනට සාපේක්ෂවනේ සතිය ඇවිල්ලා බව දැනගන්න. ඊට පස්සේ ආ පట్టල වෙනව නෙමෙයි. ආ දැන් ටික වෙලා ගන්න. ඊට පස්සේ දැන් මේ ආපහු කැඩෙනවනේ. අන්නේ මේ පట్టල වෙනකොට අපේක්ෂා කරන්න පුළුවන් නම් තව පොඩ්ඩකින් සතිය කැඩෙනවා. කැඩෙන දිහාමට බලාගෙන ඉන්න පුළුවන් කියලා මේකට කියනවා සතියේ Nirodhe බලනවා කියලා. කාලවරෙන්කෝ ඉතින් මේක කිව්වහම ඉතින් ඔක්කොටම හරි පුදුමාකාර විශ්ෝපයක් පහළ වෙනවා. පුළුවන් මේ බුදුහාමර පැහැදිලිවම කියලා තියෙනවා. භාවේති සත්සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සං විරාග නිස්සං නිරෝධ නිස්සං පටිසකං පරි සතිය වඩන්න එනකොටයි යනකොටයි විවේක වෙන්න එනකොට බොහොම සතුටු වෙන්නයි යනකොට මේ ප්‍රෙෂර් එක නගින්නයි නෙවෙයි විරාග නිසිතං සතිය ආසනෙදි තැනට එනවා සතිය වැඩෙනකොට අපිට ආසාවක් එන අනේ යන්තම් හොයලා යන්තම් නිස්සනන ගියේක ලොකු ලාභයක් ආවොත් සතිය අඳුරගත්තයි කියලා ඊට පස්සේ සතිය සද්දයක් නිසා වේදනාව නිසා හිත නිසා ඒක අවලංගු තත්ත්වයටපත් වෙනවා. ඒක අභාව પ્રાપ્ત වෙනවා. අන්නේ විරාග වෙන වෙලාවේදී රාග වෙන්නේ නැති වෙන වෙලාවේදී අපිට හිතනරක් කරගන්න නැතුව බලන්න පුළුවන් නම් ඒක සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරලා තියෙනවා. පමාදේන කම්පතිටි සති බලං. Tamanට ප්‍රමාදේ එනවා දැන්. අප්‍රමාදේ යනවා. එහෙම නැත්නම් අරමුණෙන් හිත පිට ගිහිල්ලා වුණ සද්දයක් එනවා වේදනාවක් එනවා හිතවිල්ලක් එනවා දැන් සතිය නන්නත්තර වෙන්න හදන්නේ අන්න ඕකදී කම්ප නොවෙනවා නම් ඒක තමයි සතිය ඉන්ද්‍රිය සති බලයක් පාටපත් වෙන තැන සතිය ඒකාන්ත නিত্য සුඛ සුභ කියන කෙනාට නම් සතිය වැයවීමක් දැකලා පශ්චාත්තාප නොවී ඉන්න බෑ ඒක නිසා ඔය පටිසම්භිද මාර්ගයේ තියෙන බල කතා කියලා එකක් ඒ බල කතාවල තියෙනවා සද්ධාවේ බලවත් වෙනකොට මේ නිදර්ශන වශයෙන් මම මේ කියන්නේ බහුසුත් භාවය සඳහා අසද්දේන කම්පතිති සති සද්ධා බලන් තමන්ට අශ්‍රද්ධාවක් පාන්න බු කතෝලිකාමට යන්න හිතෙනවා කම්ප වෙන්න එපා නැත්නම් අපේ කිට්ටුමන්ත එක්ක ඕන කතෝලික සභාවට ගියයි කියන හැම නැත්නම් ඌ මිනිහක් මරුවයි කියලා කියනවා එතකොට අපිට චික්කේ කියලා අශ්‍රද්ධාව පිළිබඳ පිළිකුලක් එනවනේ ඒ තාක්කල් සද්ධාව බලවත් වෙලා නැහැ. මේවා වෙන්න පුළුවන් දේවල්. වෙන්න පුළුවන්. මේ සද්ධාව තියෙන කෙනා මේ සද්ධාව නැති වෙනකොට කලබල වෙන්න බෑ. විරිය කියන කුසීතේන කම්පතිති විරිය බලං. ඒකට හොඳටම කම්මැලි. එපාම වෙලා භාවනා කරන්නේ මොනක්වත් කරන්න බෑ. හොඳටම කුසීතකම තේරෙනවා. කම්ප වෙන්න එපා. මොකද මං කියන්නේ මේ දවදඬු වලින් හදපේ ගන්න නෙවෙයි මේ හිතේ සුසීත භාවයත් වෙනවා වීර්යයත් වෙනවා. කුසීත භාවය ආවයි කියලා සැලෙන්නේ නැත්නම් ඒකට කියනවා වීරිය බලය කියලා. සතිය ගැන කියනකොට කියනවා පමාදේන කම්පතිති සති බලං. පමා වුණයි කියලා. හිත පිට ගියයි කියලා කම්ප වෙන්න එපා. එතකොට තමයි සති ඉන්ද්‍රිය සති බලයක් බාටපත් වෙන්නේ. ඒකට වික්ඛිත්තේන කම්පතිති සමාධි බලං. හිත හොඳටම වික්ෂිප්ත වුණා. වක්කිටක් ගලේ ගහුවගේ නන්නත්තර වෙලා ගිහලා. ප්‍රශ්නයක් නැහැ. ආයෙසර කොහේට හැදෙනවද? කම්ප වෙන්න එපා. ඊටට අවිජ්ජාය න කම්පතිති න කම්පතිති ප්‍රඥා බල මට තද අවිද්‍යාවක් ඇවිල්ලා මම මෝඩයෙක් මම පිස්සෙක්. ගණ්ඩම දෙන ප්‍රශ්නයක් නැහැ. අපි ඒකාන්ත මේ රිදි රිදි රත්තරන් කුට්ටි නෙවෙයිනේ අවිද්‍යාවත් එනවා. මෙන්න මේ එන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ගෙවෙනකොට කම්ප වෙන්නේ නැත්නම් ඒවා බල බවටපත් වෙනවා. ඊට පස්සේ තමයි ඒවා බොජ්ජංග බවටපත් වෙන්නේ. බොජ්ජංග වලට යනකොට තමන් මේ විශ්ින් වඩන ලද මේ ධර්ම ගෙවන් කිරීම වැය වෙන හැටි, ඡය වෙන හැටි දකින්න. ඒකට කියනවා විපස්සනා අනුග්‍රහිත කියන වචනේ. විපස්සනා අනුග්‍රහිත අපේ කුෂි කර්මයේ හොඳ ලස්සන උපමාවක් දෙනවා. ඒ මොකද මිදි වහන කොට හරි, කෝපි වහන කොට හරි, තේකොළ වහන කොට හරි, තේගස් වහන කොට හරි අර පොහොර දාලා හදපු ගොවි පැලේ කප්පාදු කරනවානේ. පැලේ උන්ට රාමුවක් ගන්න ඕන නැති අතුරේ කපලා දාන්න ගොවියම පොහොර දාලා ගොවියගේ මතින් තමන්ම වමලද ගහ කපනවා. ඒ වගේ තමයි තමන්ම වරලඳ සතිය ගෙවෙනකොට කැපෙනකොට සැලෙන්නේ නැතුව විවේක නිසිතව විරාග නිසිතව නිරෝධ නිසිතව වසග්ග පරිණාමයෙන් බලන්න ඉන්න පුළුවන් නම් මේක බුදුරජාණන් වහන්සේ දෙන්නේ බොහොම රෝමෝද්ගමණය වෙන විදියට. දිනු රට හැරපියා යන රජ කුසෙයි. රාජාව රට්ටම් 25 තමයි රට දිනා ගන්නවා යුද්ධ කරලා රණවිරු කවුද ඊට පස්සේ රට අතල්ලා දිනු රට හැරපියා යන රජෙක් වගේ මේ වගේ කරනකොට තමයි ඒකට කියන්නේ සූර කියලා කියන්නේ වීර කියලා කියන්නේ මේකට කියන්නේ ධීර කියන වචනේ. ඒක ගේමට ඕනකට තමයි රට දිනාගන්නේ රට ඕනවට නෙවෙයි. රට දිනාගෙන විශ්කල දාලා. සතිය වඩනවා වඩලා සතිය විශ්කල දාලා. මේකයි අනික් සාසන වලයි මේකේ වෙනස. ඒක වඩන්න ඕනේ බෝ උදාාර විජයට වඩන්න ඕනේ. උජාර විජයට වඩන්න. වඩලා හොඳට ආවට පස්සේ ඕන කෙනෙකුට දෙනවා. ඒක නිසා මේ ආස්වාද ප්‍රසආසී නිරෝධය පිම්බීමේ හැකිලිමේ නිරෝධය වම දකුණේ නිරෝධය බලන්න. ඒක අපි මේ රූපාකාරයෙන් බලනවා. බුදුජානසින් අහන ආනන්ද හැමතුරු ආනන්ද ආනන්ද හැමතුරු බන්ති නිරෝධ නිරෝධෝති වද මේ භාග්‍යතුන් වහන්සේ මොකද්ද නිරෝධය කියන්නේ කියලා. ඒක බුදුරජාණන් කියනවා රූප ධර්මයේ ගණ්ඩ ආනන්ද ඒ කය ධම්ම වය ධම්ම නිරෝධ ධම්ම පටිනිසක් ගන්න පස්සේ මේ රූපේ කියන එක ඇතිව නැතිව යන සුළු එකක් අන්න ඒක බැලීමට කියනවා නිරෝධානුපස්සනාව මොකද අපි බලන්නේ ඇති වෙන පැත්ත විතර බබා හම්බ වෙනවා විතරනේ අපි දකින්න කැමති මරණ දකින්න කැමති නෑනේ අන්න ඒ වගේ රූපයේ තමයි නිරෝධය බලන්නේ ඊට පස්සේ වේදනාව කියන එක ආනන්ද පටිච්ච සමුප්පන්න කය ධම්ම වය ධම්ම නිරෝධ ධම්ම ඇතිව නැතිව යන එක ඒකේ නැති වෙන පැත්ත බලන එක සම්පූර්ණ ලෝකයා බලන්නේ ඇති වෙන පැත්ත. නැති වෙන පැත්ත බැලීම කරන නිරෝධය කියලා. සංඥා ඇතිව නැති වෙන සෝදය. සංස්කාර ඇතිව නැති වෙන සෝදය. විඥානේ ඇතිව නැති වෙන එක මේ පහම මේ පහේම ගෙවන් වීම පැත්ත බලන්න පුළුවන් නම් ඒ මනුස්සයා මරණය ඉස්සරහට ගත්ත කෙනෙක් වෙනවා. මරණ චිත්තක්ෂණේ ඉන්න කලකොල භාවයේ ඉස්සරහට අරගෙන කියනවා. දැන් මගේ කය ගෙවිලා යනවා. ගෙවිල යන් ගිහිල්ලා නැහැ තාම. දැන් භාවනා කරලා ඇඟ නොදෙනී යන තැනපත් කරනවා. භාවනා කරනකොට හොඳට ආනපාන හිත ගියාම මේ ශරීර කොටස් වගේ නැතුව වගේ පේනවා. හැලු වෙලා වෙනවා, බර වෙලා වෙනවා, රත් වෙලා වෙනවා, සීතල වෙලා වෙනවා. ඒ ශරීර කොටස් නැති වෙලා වගේ පේනවා. ආ ඒක නිරෝධානුපස්සනාවක් විදිහට බඩනවා. ගිවන් වෙන්නේ. එදින එකේ ගිවන්. ඊට පස්සේ වේදනා. තවන්න දැනෙන්න පටන් ගන්න සමහරට හොඳට බලන්න දැන් දකුණු කකුලේ තද බල වේදනාවක් ඇවිල්ලා අපි චෝදනා කරනවානේ. මට දරන්න බැරිය කියලා. එළ වම් කකුල දිහා බලන්න. මොන වේදනාවක්වත් නැහැ. අත් කකුල් දෙකේ යන්ට යටිපහටිය රිදෙනවා කියලා කියන්නේ හොඳටම ඒ දැන් ඉතින් දැන් නැගිටින්න ඕන. දැන් බොහොම අමාරු. ඒ වෙලාවේ බලන්න මේ උඩ හරියට මොකද වෙලා තියෙන්නේ කියලා මොන වේදනාවක්වත් නැහැ. අපි අර වේදනාව තියෙන පැත්ත අල්ලන චෝදනා කර කර හිටියට ඊට සාපේක්ෂ වේදන නැති පැත්ත බැලුවොත් අපි කවදාවත් කතා කරන්න දන්නේ මොකද අපි දන්නේ ප්‍රශ්නයක් හොයන එක විතරයි. අපි හැම වෙලාවෙම කරන්නේ අකුසල සමාපatti සමාදන් වෙන එක. ඒ වෙලාවට බැලුවොත් හොඳටම රිදෙන එකක් තියෙනවායි කියලා කියන්නේ අනික පළාත් 30 කුණපේ අනික කුණම 31ම ජොල්ලියේ ඉන්නවා. කාට හරි පුළුවන් නම් අර නරක වෙච්ච කුණපේ බලලා අඩේ උඹට පින් සිද්ධ වෙන අනික් 31 දැන් ජොලියේ ඉන්නවනේ කියලා ඒ පැත්ත බලන්න හැමදම ජොලියේ ඉන්නේ. දැන් නත් දෙකක් තියෙනවනේ. එක දතක් අමාරු වෙලා. අම්මාව ඒක නම් ඉන්නම බෑ. ඒකෝට අනිත් දත් 31ම hina වෙනවනේ. අර අමාරු දත මැරෙන්න ගෑ ගැහුවට අපිට කවදාකවත් බෑනේ. ඒකට මේ වේදනාව තියෙන එකට ඇදලා ගන්න එකේ බරපතල කොච්චරද කියනවනම් තව දත් 31ක් තියෙනවා. ඒ 31කින් hina වෙන්න පුළුවන් කියනවා කියන එක නිකම්ම නිකම් පිස්සු ආගේ. වෙන්නේ ඒක තමයි. වේදනා කියන එකත් ඇතිව නැති වෙනවා. සංඥා කියන එකත් එමය සංස්කාර විඥාන. මෙන්න මේක දිහා මේකේ ගෙවෙන පැත්ත බලන්න නම් අපි මේ නලියන එක දනිනවා. නලියන එක කුප්පන එක තේරෙනවා. ඊට සාපේක්ෂව බලන එක තමයි යෝනිසෝමනසිකාරය කියන්නේ. ඒක එහෙමනම් මේක කොහොමද කියලා බලන්න. ඒක තමයි මේ කයක් අපිට සම්මිති කරලා දීලා තියෙන්නේ. වමර දෙනවා නම් දකුණු බලපන්. යටි පහට ඉරි දෙනවා උඩ පහටිය බලපන්. බලනකොට නෑ ඒව ගැන කතා කරන්නේ. අපිට රිදෙන එක තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒකත් ප්‍රශ්නයක් නෑ මේ කාට හරි කියන එකයි ගියේ මේ කැත. කරබනේ විඳගෙන හිටපන් ඔය කාට කියන්නේ? තව ඒ ඒ කියන්නේ තවත් විඳින එකට නෙයි. ඌට තියෙනවා නම් ඔන්න ලෙඩ නැති එකක්. ඉතින් ඒවන ඒක නිසා කියනවා බුරුමේ මේ එහෙමනම් වෙද්දුන්ට ලෙඩ වෙන්න අයිතිවාසිකමක් නැහැ. විද්දු මැරෙනවනේ. කවුරුද දැකලා තියෙනවද මැරෙන්නේ නැති වෙදේ? බුරුම් භාෂාවෙන් කියන මැරෙන්නේ දෙවිදෙකුත් නැහැ, පච කියන්නේ නැති නීතිඥෙකුත් නැහැ කියලා. ඉතින් ඇත්තනේ සත්‍යවලේ සත්‍ය වගේ. අනිවාර්යම සත්‍ය. ඉතින් අපි ගිහිල්ලා ලෙඩාට කියනකොට වෙදාට කියනකොට වෙදා හිතන්නේ වෙදා කියන රජෙක් වගේ පේන්නේ නේද? දෙයියෝ වගේ. බලන්න උගේ ගෙදර බැලුවොත් එමු, උගේ ලෙඩ බැලුවොත් එමු අපිට වැඩිය ලෙඩ. ඒක හොඳට දොස්තරලා ඇසුරු කරනකොට සෝරි කියලා හිතන එක නප්පා හොඳ උගත්තුනේ. ඒනකොට බලන්න හැම එකාටම ලෙඩ. මැරිච්ච නැති කවුරු හරි වෙදෙක් දැකලා තියෙනවා. ඒකට අපිට පේන්නේ අර කෝට් ටයි එක දාගෙන නය දාගෙන ටයි කිට් බිට් දාගෙන ඉන්නකොට අම්මා මෙයා නිකන් ඕන දෙයක් දෙන්න පුළුවන් කෙනෙක්. නෑ ඌත් ගෙදරට ගියාම අර ගාතේ ලෝකෙට පරකාතේ හිටියට ඒ නිසා අපිට එන වේදනත් ඒ වගේ තමයි. මෙවදිහා මේකේ ගෙවෙන පැත්ත ඊට සාපේක්ෂව අනිත් පැත්ත බැලීමේ මම දැන් හරි පුදුමාකාර විනෝදාංශයක් ඒක. මෙතෙක් කල් අපි හිතාන ගිය ක්‍රමයට විරුද්ධ වෙනස් දැක්කා. අපි නිරෝධාන පස්සනාව කියනවා. කවුරු හරි ඇවිල්ලා මොනාරි ප්‍රශ්නයක් අහනවානේ කියලා හිතන්නකො. මේ කට උල් කරගෙන මවාගෙන මේක ඉතින් ආලවට්ටම් කරලා අහනකොට පොඩ්ඩ වෙන පැත්තක පොඩ්ඩ මිරි ගන්න බෑ. දැන් ඔබට ඔච්චරද තියෙන දැන් මේ පැත්ත ඒක නල්ලන්න දෙන්න එපා. ඒක වැඩක් නෑ. මං වෙන්නේ මේ ප්‍රශ්නේ. නෑ මං කියන ඒක නෙවෙයි මං අල්ලන්නේ මේක. මොකද කියන්නේ? කද්දාකත් ඒක සතුටින් අපි දන්නේ නෑනේ. අන්න ඒ වගේ කරගෙන කරගෙන කරගෙන යනකොට අපි මේ ආනපස අසත්පසස ගෙවන් වෙනවා වේදනාව ගෙවන් වෙනවා සංඥා ගෙවන් වෙනවා අන්තිමට සතිය ගෙවන් වෙන තැන සතියත් උඹට අතාරින්න වෙනවයි කියන තැන අන්නේ නිරෝධානුපස්සනාවට ගිය දවස අපට තේරෙයි සතිය වඩපු නැති පිණියට මේක කරන්න බෑ සතිය වඩන්ඩ හැබැයි වඩන්ඩ මේක ගෙවෙන බව ගෙවන්න වෙන බව දැනගෙන ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරන අලගද්දූපම සූත්‍රයේ ධම්මාපිවෝ භික්කවේ පහතබ්බා පගේව අධම්මෝ මහන්නේ මේ උඹලා එකතු කරන මේ ධර්මයත් උඹලට අතාරින්න වෙනවා අධර්මය ගැන කුමන කතාවද කියලා. නිසා මේ අල්ලගන්න ධර්ම මගේ කියාගන්න එපා. මම කියාගන්න එපා. මගේ ආත්මේ කරගන්න එපා. ඒකට MS නෑඩු බයිලා කියනකොට කියනවා මෙව ලස්සන මල්ලි ලස්සන බයිලා මගේ කියපල්ලා අල්ලගනිලා. ඔන්න බයිලා වලයි බනේ වෙනස. මල්ලි මෙව ලස්සන බයිලා මෙව අල්ලගනිලා මගේ කියපල්ලා. බුදුහාම කියනවා මෙන්න මේ ලස්සන බන මම කියන්න එපා අල්ලගන්න එපා සතියවත් අල්ලගන්න එපා. ඉතින් ඒක නිසයි කියන්නේ මේක උපදවාගත යුතුයක්. තමන්ම වඩලලාද මේ සතිය ගෙවෙන තැන බලහන දිල්ලෙන් තමයි අපේ manussත්වයේ විහිල යන තැන. ඒක දැකලත් සතිය ගෙවෙනවා. සමාධිය ගෙවෙනවා. ප්‍රඥාව ගෙවෙනවා. ශ්‍රද්ධාව ගෙවෙනවා. වීර්යය ගෙවෙනවා. මේක දිහා අනුංග එකක් වගේ බලන්න පුළුවන් නේද? මමත් මිනිසෙක් මිනිසෙන්න වෙන දෙයක්. මේ ධර්මතා එකක්වත් නිත්‍ය සංක සුබ නැහැ. නිත්‍ය නැහැ, සුඛ නැහැ, සුබ නැහැ, ආත්ම නැහැ. මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ඒ දර්ශනෙට දෙයියෝ තීර්ෂා කරනවා. බ්‍රහ්මෝ තීර්ෂා කරනවා. මොකද ඒවට ආඩපාලි කියන එකයි අඬා වැටෙන එකනේ මනසකම කියන්නේ. මේක එහෙම නෑ. ඒ ඒක වෙද්දි කර්මන බලාගෙන ඉන්න පුළුවන්කමට මේ එන නිරෝධහන පස්සනාව අර වරින් වර වරින් වර ඉස්සලා ඉස්සලා නිකන් බොරුවලක වැටෙනා වගේ පාළු වෙන්න වගේ හිස්තැනකට යන්න වගේ පුරුදු වෙන්න පටන් ගන්නවා. ඒ රූප ධර්ම ගෙවෙනකොට ඇතිවෙන මේ හිස්තන බුදුජානනාංශ විශේෂයෙන්ම අරූප ධාන වශයෙන් එහෙම නැත්නම් අපි කියනවා ආකාසානං ඡායතන වශයෙන් රූපේ හිස්තන පෙන්වනවා. එතනනම් රූප ඔක්කොම බල්ල බල්ල බල්ල බල්ලා රූප ගෙවන් වෙන්න ඇරලා රූප තිබිච්ච තැන තියෙන අවකාශය බලන්න කියනවා. ඒකෙදීම අපි මේ ජීවිතේ ජීවත් වෙද්දිම තමන්ගේ කය විතරක් නෙවෙයි ලෝකේ තියෙන යමක් රූප කියලා. අපි රූප ගෙවම් කරන තැනකට යනවා. නමුත් ඒක ජීවිතයට ආස කරන, කයට ආස කරන එකනට ඒක මහා ඇබැක්කයක් වගේ පේනවා. ඒක මහා බයලවන සුළු දෙයක්. මට මේ මගේ රූපේ නැතිව ගියයි කියලා. ඒ නිසා ඒක කියන්නත් බයයි. ඒගොල්ලෝ හිතන්නේ මේ සතියේ නැති වෙලා, එහෙම නැත්නම් සමාධිය නැති වෙලා, එහෙම නැත්නම් මේ මට පිස්සු වැඩිගෙන එනවා. මොකක් හරි වෙනවයි කියලා අය අර රූපේ ගෙවන්න අකමැති ගතිය කමඨාන් සුද්ධ කිරීම කෙරුවේ නැත්නම් භාවනාවේ දියුණුවට යන්න බෑ. ඒ රූපේ ගෙව්වට මොකද අපි හිතමු භාවනා කරලා කරලා දැන් ඒක සමාධි භාවනා නැත්නම් ධ්‍යාන භාවනා පැහැදිලිවම කියනවා. චතුත් අධ්‍යාහණය යනකොට ආනපන සීරසියක්ම ගෙවෙනවා. ආනපන මුලුල්ලම ගෙවෙනවා. ඒක සමාධි මේ සමත භාවනාවෙත් පිළිගන්නවා. විපස්සනා කරනකොට අපිට තදංග වශයෙන් යන්න පුළුවන් හිතෙන. ගියාට පස්සේ ඒ යෝගාවචරය ඒ හිස් වෙන තැන රූපයාගේ අභාවය වඩන්න දන්නවනම්, දියුණු කරන්න දන්නවනම්, නැවත නැවත නැවත නැවත ඒකට යන්න දන්නවනම් ඒ යෝගාවචර තේනවා එක පරියන්කයක් ඇතුළත ආනාපාන වෙන්න ඕන නැතු වෙනවා. ආය ටිකක් කියලා ගියම ආය ආනාපාන වෙන ආය නැතු වෙනවා. ආය ආනාපාන වෙන ආය නැතු වෙනවා. මේ ආශාසය achieve නැතිව නෙවෙයි මම මේ කතා කරන්නේ. ආනාපානේ සමස්තය වශයෙන් එනවා යනවා. එනවා යනවා. කොහොම ගියාට පස්සේ ආට තේරෙන පටන් අර ගන්නවා. අපි මේකට යමක් නොකර හිටියොත් එහෙම නැත්නම් මේ චේතනා පහල කරන්නේ නැතුව හිටියොත් ඇති දේ නැති දේ අතර පුදුමාකාර සමතුලිතතාවයක් තියෙන ඇති දේ ආවොත් ඒක නැති දේ තියලා අයින් වෙනවා නැති දේ ආවොත් ඇති දේ තියලා අයින් වෙනවා මේ රූපයාගේ තියෙන මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය ඇතිවීම නැතිවීමට සාපේක්ෂයි නැතිවීම ඇතිවීමට සාපේක්ෂයි කියලා කිව්වහම ඉතින් ඔය ටික කිව්වයි කියලානේ ගිය අවුරුදු 100ෙම දක්ෂම විද්‍යාඥයයි කියලා අයින්ස්ටයින්ට තෑගි දුන්නේ. ඇති දේ නැති දේ සාපේක්ෂයි කියලා relativity relativity theory එක. බුදුචානන්සේ කිව්වේ ඕක නෙවෙයි ප්‍රශ්නේ. මේ රූපයගේ ඇතිවීම නැතිවීම නෙවෙයි වේදනාවන්ගේ ඇතිවීම නැතිවීම කියලා එකක් තියෙනවා. අපි දන්නවා වේදනාවන්ගේ තියෙනවා කියලා ආමිෂ සුඛය කියලා. ඒකනේ අපි දැන් හෙට ගෙදර ගිය වෙලාව ඉඳලා කරන්නේ. රූප බලපං, සද්දාපං, ගඳ බලපං, රස බලපං පතර විල්ලුද දීපං ඉතින් ඕකනේ ඉතින් මේ ආමිෂ සැකේ කියන්නේ. ඔක්කොමලා කියන අල්ලපු ගෙදරට වැඩිය අපි ළඟ තියෙනවා කියලා උඩ පනිනවා. දැන් භාවනා කරනකොට අපිනේ නිර්ආමිෂ සැපයක්නේ. රූප ඇහෙනකොටත් භාවනා කරනවා. සද්ද ඇහෙනකොටත් භාවනා කරනවා. රූප සද්ද නැත්තම් භාවනා හම්බෙනවා. දැන් බුදුහාමුදුරුවෝ කියනවා මේ නිර්ආමිෂ සුඛයටත් එහා අවේදිත සුඛයක් කියලා. යමක් විඳින් නැති වෙලාවක් තියෙනවා. විඳිල්ල විඳවීමක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. විඳින හැම එකක්ම විඳවිල්ල පරණ කර්මයක්. මොනක්වත්ම විඳින්නේ නැති තැන. එතකොට සාරිපුත්‍ර සාන්තෙන් අහන හාමුදුරුවෝ නැගලා ස්වාමීන් වහන්සේක විඳින්නේ නැත්නම් ඊට සුඛයක් කියන්නේ මොකටද කියලා. අවේදිත සුඛය කියන පද දෙක කොහොමද ගලපන්නේ කියලා. එතකොට සාරිපුත්‍ර සාන්ත කියනවා විඳවන හැම එකක්ම විඳවිල්ල. ඒක පීරි ගෑමක්. ඒ විඳවන්නේ නැති තැන තමයි අවේදය තියෙන්නේ. ඒක සුඛය ඒක දෙන්නේ ආර්යයන් වහන්සේලාට විතරයි. Nirodhe දිහා බලන කෙනාට ඒක තේරෙනවා. එහෙම නැත්නම් මේ ආමිෂ සුඛයයි අනෙක් සුඛ පිටිපස්සේ අනෙක් කරනාට ඒක පේන්නේ මුස්පේන්තුවක් කාල කණිකමක් විදිහට. ඒ නිසා ආවේදේ ඊට පැත්තක් තියෙනවා. සංඥාවෙත් තියෙනවා නසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤී න න සංඤ සංඤී නෝපි විසඤ්ඤී නෝපි අසඤ්ඤී න විභූත සංඤී කියලා. සංඥා කියන මේ සාමාන්‍ය සංඥාවේ නෙවෙයි අපි ඉන්නේ. මේ සංඥානට අම්මා තාත්තා අඳුරනවා, දරුවා දුව අඳුරනවා. දැන නොදැන දන්නවනේ. ඒ සංඥාව නෙවෙයි. න සංඥා සංඥා. නෝපි විසඤ්ඤි මට විසඤ්ඤ වෙලත් නැහැ. මට හොඳට දන්න මට සීන තියලා නැහැ. න නෝපි අසඤ්ඤිම අසඤ්ඤ තලයට ගිහිල්ලත් නැහැ. හැබැයි මගේ සංඥාව යනවා තැනකට කොහි ගියාද කියලා කියන්න බෑ. මට හොඳටම දන්නවා මේ ආනාපාන කියලා මෙනෙහි කර කර හිටපෙක ගෙවිලා ගෙවිලා ගිහිල්ලා විසඤ්ඤ වෙලත් නැහැ, අසඤ්ඤි වෙලත් නැහැ. මේ සාමාන්‍ය සංඥාවක් නැහැ. ඒ වෙලාවට රූප ඔක්කොම ගෙවිලා. මෙන්න මෙතෙන්ද ගියාට පස්සේ තමයි බුදුජානන්සේ කියන්නේ ආර්ය භූමියට යන්න සුදුසුකම් ලබනවා. ඒ කියන්නේ සංඥාව ගෙවම් කරන සංඥා නිරුද්ධෙටම යනවා. ඒ වෙලාවේදී නැගිටින්නේ සංඥා නැද නැගිටින්නේ හේනයක් ගැහුවා වගේ. බය කරලා කුලප්පු කරලා තමයි ගිනක් දාන්නේ ආය සංඥාවට එන්නේ. බුදුන්ස කියනවා ආයෙසරයක් ඕක නැති වෙනකම්ම භාවනා කරන්න. ඒක පරියන්කයක් ඇතුළත 10 15 සැරයක් යන්න පුළුවන්. ගියාට පස්සේ තේරෙන පටන් ගන්නවා අපේ මොලේ තියෙන එක පැත්තක්. කිසිම සංඥාවක් නැතුව තියෙද්දිත් මැරිලා නැති බව දැනගන්න පුළුවන්. කිසිම සංඥාවක් නැතුව තියෙද්දිත් නිින්ද කියලා නැති බව දැනගන්න පුළුවන්. කිසිම සංඥාවක් නැතුව තියෙද්දිත් අසඤ්ඤ විසඤ්ඤ වෙලා නැති බව දැනගන්න පුළුවන්. ඉතින් ගොක් භාවනා කරලා පස්සේ කියනවා මම කොහේ හිටියත් දන්නේ නැහැ හැබැයි මට හොඳ විශ්වාසයක් තියෙනවා නිින්ද ගිහලා නැහැ කියලා. හොඳ විශ්වාසයක් තියෙනවා මම මැරෙලා නැහැ කියලා. හොඳ විශ්වාසයක් තියෙනවා මට විසඥ වෙලා නැහැ. සීනති වෙලා නැහැ කියලා. ආන් මේ වගේ තැනකට යනකොට කොච්චර බයද කියලා බලන්න අපි නොදන්නා තැනකට ගියයි කියලා. ඉතින් පිටිත් නූල් ගැට ගන්නවා. ඉතින් සෙත් කවි කියනවා. ඉතින් අප නූල් ගැට ගන්නවා. මේ කතරගම දෙයියන්ගේ බලපෑමක් කියලා හිතන නැත්නම් සමන් දෙයියන්ගේ බලපෑමක් කියලා හිතනවා. මේ Nirodhe පැත්ත දන්නේ නැති නිසා. ඊට පස්සේ සංස කිසිම සංස්කරණයක් නොකර ඉන්න වෙලාවක් කියලා. හිතාමතා යමක් කරන්නෙත් නැහැ, වචනෙන් ප්‍රකාශ කරන්නෙත් නැහැ, කයින් ප්‍රකාශ කරන්නෙත් නැහැ. මේක තමයි බුදුජානනාංශේ නිවන් දකින්න වෙලාවේ දැක්කේ අනේක ಜಾති සංසාරං සන්දා විසං අනිබිරං ගහකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුණ අනේ මහණෙනි උඹලා වගේ මමත් අනන්ත සංසාරේ මේ ගේ හදන වඩු හොයාගෙන ගියා මට හම්බුන්නේ නැහැ මං දැක්කේ හදපු ගයක් මං යනකොට ගේ හදලා. ඊට පස්සේ කියන මං වඩුව දැක්කා. මොකද්ද වඩුව කියලා කියන්නේ සංස්කාර මත චේතනා. චේතනා පහළ වෙනකොට වැඩේ වෙලා ඉවරයි. අපි දන්නේ චේතනාවෙන් වැඩේ පටන් ගන්නවා කියලා නෑ. චේතනා පහළ වෙනකොට වැඩේ වෙලා ඉවරයි. ඒක නිසා ගහකාරද්දිත්තෝසි පුනගේහන්න කාසි සබ්බාතේ පාසුකා බග්ගා ගහකුටම් විසංගතං. විසංඛාරගතං චිත්තම් මගේ හිතේ ආය සංස්කාර නැහැ. මං කිසිම දෙයක් ප්‍රාර්ථනා කරන්නේ මං කිසිම දෙයකට චේතනා පහල කරන්නේ ඉතින් මේක බැලුවොත් එහෙම චේතනා විරහිත ජීවත් වීමක් කියලා එහෙම නැත්නම් චේතනාවල නිරෝධයක් කියලා අපිට පේන එක මහා මුස්පීන්තුවක් කියලානේ. ඒක මහා හූනියමක් කියලානේ. ඒක මහා පාළුවක් කියලානේ. අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් පහල කරන චේතනා ප්‍රමාණය ටොංගානේ මනින්න පුළුවන් කියලා හිතනවා. හීනෙමුත් චේතනා කරනවා. මේ හැම චේතනාවකම කර්මයක් වෙනවනේ. චේතනම් බිකවේ කම්මං වදාමි. ඉතින් කාට හරි කිව්වොත් දැන් අපි හිතන්නේ චේතනා පරිසුද්ධ වේ නම් පෙම් සටම් පරදීන්නේ නැහැ කියලා නේ. අපි හිතන්නේ තව හොඳ චේතනා තියෙනක හොඳයි කියලානේ දැන් අපි මේ කරන්න හදාන්නේ. බුදුරජාණන්සේ කියප එක අපි උදේෙන් දැගෙනවනේ කියනවනේ නිතරම සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්ච කියලා. චේතනා කියන්නේ සංස්කාර වල තමයි සියලු චේතනා දුක්. සියලු චේතනා අනිච්චයි. ඒක ඉස්ලාම් වතාවට බටහිර ලෝකෙ කිව්වට පස්සේ බටහිර චින්තන ක්‍රමයට හෙන ගැහුවා වගේ ගියා. හිතාමතා කරන හැමදේම අකුසල් කියලා කිව්වා. හිතාමතා කරන හැමදේටම ගෙවන්න වෙනවායි කිව්වා. සෝභාධර්මයට ගෙවන්න ඕනේ නැහැ. ඒක හිතලා මතලා නෙවෙයි වෙන්නේ වෙන දෙයට ඉඩ දෙනවා. අනිත් වගේ Taman තුල තියෙන චේතනා කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර වශයෙන් ගෙවීමක් තමයි ආනාපාන සති සූත්‍රයේදී අපි කරන්නේ. කය හොල්ලන්න යන්නේ අපි හිතාමතා අපි පොඩි වේලාවකට තියෙනවා කය හොල්ලන්න නැතුව තියෙනවා. ඊට පස්සේ මෙනෙහි කරනවා කෙරුවට මොකද ඒකත් මෙනෙහි නොකර අනායාසයෙන් ස්වයංක්‍රීයව නිරුත්සාහයෙන් වෙන්න දෙනවා. සක්මනත් එහෙම වෙන්න දෙනවා. හුස්ම ටිකත් එහෙම වෙන්න දෙනවා. ඒක liverලා එතකොට ඉතුරු වෙන්නේ ওই වේදනා සංඥා දෙක. ඒකට කියනවා චිත්ත සංකාර කියලා. ඒ දිහාත් ඒ වෙලාවට දැන පුංචි පුංචි වේදනා සංඥා දිහා මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි කියලා බලනකොට ඒ වගේ එන අර බලපෑම ඒ වගේ එන නපුර අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ආකාසානංචායතනට ගියත් අපේ හිත නැවත චේතනා කරනවා නම් මට අරක වේවා මට නිවන වේවා මට ධ්‍යාන වේවා මට මාර්ගඵල ලැබේවා කියලා ඒ හැම වෙලාවෙදීම විඥානයේ රූප අතහැරලා නාම ධර්ම මතින් තොරන් ගන්න ගන්න. ඒ නිසා විඥානං ඡායතනය කියලා කියන්නේ ආකාසානං ඡායතන යට ඉඳලා ගැටයක් ගැටයක් ගන්න ප්‍රයෝගකාරයෙක්. ඒ නිසා විඥානේ කාට හරි අහුවෙනවා නම් එයා ඕනම ප්‍රශ්නයක් අමටහන ලියන්න ඉස්සලා ආයි කියවලා බලයි. කියලා බලනකොට පෙනේ විඥානේ මොකಾದ මේ පොල් ගහ ගන්නද යන්නේ, කෙල් ගහ ගන්නද යන්නේ කියලා. ඒ නිසා කමටහන් මාතාව ලියලා කියවලා බලන්න. Tamanට තේරෙන දවසේ එනකොට තේරෙයි අපි මේ කොච්චරක් විඥාන දෙන ලනු කාලා විඥානයේ ගොඩ පෙරක දෝරුකම් අනුවද මේ කටයුතු කරන අපි මේ හැම දෙයක්ම කරලා විඥානේ අරස කරන්න හදනවා. බුදුචර්ණාංශ කරන දැන විඥානේ කොටු කරනවා. කොටු කරලා කරලා කරලා ඒකට කියනවා ආහාර නොදී අරිනවා. පොහොර නොදී අරිනවා. එතකොට විඥානේ ඇතෙක් වුණත් අල්ලලා දවස් 7ක් කන්න දෙන්න තු හිටියොත් ඒක කීකරු වෙනවා. එහෙම තමයි ඇත්තු කීකරු කරනවා කියන්නේ. ඒ වගේ මේ විඥානේ කොටු කරනවා කියන එක බෞද්ධයාටවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා බෞද්ධය ගොඩාක් අද Hindu ආගමට නතු වෙලා විඥානයේ ශ්‍රේෂ්ඨම දේ කියාගෙන බුදුචානන්සේ ඉඳි ඉස්සලා තිබුණු தත්තර තමයි අපිත් ගිහිල්ලා තියෙන්නේ මේ විඥානයේ මම කියාගෙන මේ හිත කියන්නේ මගේ කියාගෙන රකින්න රැකිල්ලට මරුපහරක් දීමක් තමයි විඥානං ඡායතනෙ කියන තේරුම් ගන්න. ඊට පස්සේ ආර තේරෙන පටන් ගන්නවා තිබුණට මේ දේවල් රූප තිබුණට වේදනා සංඥා සංස්කාර විඥාන තිබුණාට මේක වේදිකාවක යන වේදිකා නාටකමක් විතරයි. මම කියාගන්න නැතුව මේ හැම වේදිකා නාටකමකම හමාර වෙනවා. ඒකේ හමාරේ දකින්න පටන් ගත්තට පස්සේ තේනවා නාඩගමක් නේ දකින්නේ මේ මේකට එච්චරම මේ gadu ගැනෙන්න දෙයක් ප්‍රෙෂර් පෙත්ත කටේ තියාගන්න දෙයක් ඕනේ නැහැ. මේක දිහා බලාගෙන ඉන්න බැරිකම තියෙනවා. අන්න ඒකකොට තේරෙන පටන් ගන්නවා ඒක වැඩි වෙලා ඉන්න පුළුවන් තත්යක් නෙවෙයි. මේක නාටකමක් ස්වරූපේ බලාගෙන ඉන්නවයි කියන එක తాවකාලිකව ගිහිල්ලා පොඩ්ඩක් ඒක දැකලා එන්න පුළුවන්. නමුත් වැඩි වෙලා ඉන්න බෑ. ඊට පස්සේ තමයි සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති නිව සංඥා නා සංඥා වගේ තැනකට යන්නේ හිතා ගන්න පුළුවන් ද මෙතෙන් එනකම් බුදුරජාණන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සලා මිනිස්සු දැනගෙන හිටියා. මේක බුදුරජාණන්සේගේ ශ්‍රේෂ්ඨත්වයක් නේ බුදුරජාණන් මේක ලස්සන දීලා ඇඳලා පෙන්නවා. වගුවක දාලා ලස්සන පෙන්නවා. නැත්නම් ආලකාරාම උද්දකරාම පුත්‍ර මේ දෙක දැනගෙන හිටියා. බුදුසසුනේ මේකට දැකලත් හිතුවා මෙතෙන් ගිහිල්ලත් කිව්වා තාම මෙතෙන් යනකොට ඉතන විස්තර කරනකොට මේ චූලසුඤ්ඤත සූත්‍රය එහෙම නැත්නම් ආනන්ද සප්පයි සූත්‍රය බුදුරජාණන්සේ ආනන්ද හැමතුහාන සාංශ දැන් මෙච්චර ගියාට පස්සේ දැන් නිවනමද ඒකාන්ත වශයෙන් නෑ ඒකාන්ත නිවනක් නෑ ආනන්ද සමහරු නිවන් දකින්න සමහරු දකින්නේ නෑ කියලා. ඉතින් සමහරු මෙච්චර ගැඹුරු ගමනක් ගියාට පස්සෙත් ඇයි සමහරක් නිවන් දකින්නේ නැත්තේ කියලා බුදුරජාණන් කියනවා මේ ඇති වෙන සංඥා ඇත්තේ නැති නැත්තේ තත්ත්වයට ආසාවක් එන්න ඉඩ තියෙනවා. මේ උපයගත්ත සියුම් දෙයකට ආසාවක් එන්න ඉඩ තියෙන නිසා ඒකත් ආශාවක් උපදවන්න ඕනේ මේකත් නැති වෙන්න පුළුවන් සතිය නෙවෙයි මේ කතා කරන්නේ සතියටත් එහා ගිය මේ එන හැම සංඥාවක්ම ඇවිල්ලා යනවා කියලා අපි මඩවලෙන් ඔළුව උස්සගෙන හුස්ම ගන්න පුළුවන් තැනකට ආවට මේ ලබාගත් දැනුම පිළිබඳ ආඩම්බරයක්, මාන්නයක්, තෘෂ්ණාවක් තිබුණොත් ඒකම කොක්කක් වෙනවා. නිවන් ලබා ගන්න බෑ. ඉතින් ඒකට තියෙන උත්තරේ මොකද්ද? මේ தત્ත්වේ ලක්ෂ කෝටි වාරයක් එන්නරින්. ඉතින් දෙනකන් தත්ත වගේ මේක ලක්ෂ කෝටි වාරයක් හුඟව දෙනෙක් හිතනවා මේක ඉතාමත්ම දුෂ්කර தත්ත්වයක්. සමත භාවනා කරලා අෂ්ට සමාපatti ලබන්න ඕන කියලා නෑ කමඨාන් වාතාවල බලන්න. බොහෝම දෙනෙකුට ඒකට යන්න පුළුවන්. මම ඔය පදනම ආයතනෙ ගිහිල්ලා පැය පැය භාගයක විතර භාවනාවක් කරා. භාවනා කරපෙදී ලෝකවට කතා කරලා කියනවා. අනේ ස්වාමීන් වහන්සේ මොනවත්ක්වත් නැත්නම් මං ගියා මේ විනාඩි 15. ඉතින් ඒක යාට හිතා ගන්න බෑ. එයි මේක තියෙන ත්‍රිපිටකේ කටපාඩම් කරලා පැවිදි වෙලා ආරණ්‍යයට ගිහිල්ලා සම්පූර්ණ සිල් දැකලා ගන්න ඕන එකක් කියලා නේ අපි හිතන්නේ ඉන්නේ. හදිසියෙ හරි කවුරු හරි කියොත් භාවනා කර මොනවත් නැත්නම් ගියයි කියලා කැමති නැහැ. අවුරුදු 6 ළමයකට දුන්නොත් භාවනාව ඒ ළමයා කෙලින්ම කියනවා මට ආනපානෙත් නැහැ, කයත් නැහැ. මම මේ හිස්තැනක හිටියේ. කිසිම ගුරුවරයෙක් බාර ගන්න කැමති නැහැ. මට මතක් වෙනවා මම 1977 ඉස්ලාම් භාවනාවට ගියා. මිල්ලෝ දෙයක් නෑ. අම්මුම අමු මොකಾದ කියන්නේ ඒකට කියන දේ නෑ. කඩප්පුලි මොකමනක් දහවතුරා ගති තිබුණේ කාම සුඛේ විතරයි ඔළුවේ තිබුණේ. වෙන මොකක්වත්ම තිබුණේ නැහැ. ඒ ආහුරු කෙනෙක් ආව පොත්ගුල්වේ හැරේ ඇවිල්ලා ජාම යුනිවර්සිටි 10 දිනක විතර භාවනා කරා මම මොනවද කරා හැබැයි. කලී ආමුතු නරක වෙලාට මොනවද උනේ කියලා ඇහුවා. කාලා වරෙන්කෝ දැන් මොනවා කියන්නේ? මේ මේ මන් දැන් බයිනව කමටන් සුද්ධ කරනට එහෙම බයිනවනේ මට ගහන්න වටනවා කියලා. මිලෝදයක් දන්නේ. මං කිව්වා සාහස කොහේ ගියාද මන් දන්නේ. මම නිකන් නිින්දක නෙවෙයි හිටියේ නිින්දක් වගේ කියලා. දැන් උනත් මතක් කරලා බලනකොට මම කිසිම භාවනා ක්‍රමයක නෙවෙයි හිටියේ මේකේ නෑ. ඒ ශාන්තිකට උත්තරයක් දුන්නෙත් නෑ මම ගණන් ගත්තෙත් නෑ. දැන් ගියත් ඒ ඒ පාළු ගතිය එදා ගිය එකම තමයි අදත්. අය ඒ පාළු ගතිය ගෑනු පිරිමි තිනොයි. ඒ පාළු ගතිය වයසට යamak කියලා එකක් තිනොයි. ඒ පාළු ගතිය මේ උඹ මගේ කියලා එකක් තිනොයි. ඉතින් මේ වගේ Nirodheදී හම්බෙන්නේ මේකේ හිස්තනක් කියලා හිතන එක හුඟ දෙනෙක් හිතනවා මුස්පේද්දුවක් කියලා. උගදෙනකට එහෙම වෙන්නේ කොහොමද මේක මෛත්‍රී බුද්ධ ශාසනය ඉපදිලා දසපාරමිතා පුරලා ත්‍රිහෙතුක ප්‍රතිසන්දි ඇති කරගෙන පැවිදි වෙලා ත්‍රිපිටකේ ඉගෙනගෙන විනයගරුක වෙලා ඔය උභය විහාරාධිපති තනතුරු අරගෙන ඊට පස්සේ තමයි යෝගට එන්නේ කියලා හිතන්නේ නෑ මේක හිතන්න පුළුවන්ද මනුස්ස උප්පත්තියත් එක්කම එන එකක් කියලා හිතන්න පුළුවන්ද හැම මිනිස්සෙකම උප්පත්ති නිවන් දැකලා තියෙන්නේ කියලා මේකට බෑ කියන එක විතරනේ ප්‍රශ්නේ තියෙන්නේ කවදා හෝ තකතිරුකම් ටික පැත්තක දාලා මේ එන හිස්තන භාවනා කරලා ගන්න එක නෙවෙයි. කොහොමඩක්වත් නැහැ. භාවනා කරලා කරන්නේ ඒක බෑ කියන්න කියන සද්ධා බැරි ගතිය සද්ධාවෙන් අයින් කළා දාන්න. නෑ කියන්න පුළුවන් ගතිය සීලෙන් අයින් කළා දාන්න. ඒක සතියෙන් බලනවා. අරමුණ තිබ්බහම මොකෝ අරමුණ නැතුවහම මොකෝ. එනිසා අයර්ලන්ත කෙල්ලෙක් ලියලා තියෙන පොතක් අපි මේ ඔක්කොම කරලා තේරුම් අරගන්නේ අපි ළඟ මේ ගුණේ උප්පත්තියේම තිබුණයි කියලා තේරුම් ගන්න. ඉපදිනකොට මේක තිබිලා තියෙනවා. බුදුනාසේ සබ්බදම මූලපරියාය සූත්‍රයේ ඔය කියන හැම தත්වයක්ම අසුතත් පුතජන ළඟ තියෙනවා. මේ අයක මගේ කියා ගන්න එක තමයි එකම වැරද්ද. එකක්වත් භවනා කරලා ගන්න කතාවක් නැහැ. ওই தත්ත 24ක් විස්තර කරනවා. ඒ 24ම උප්පත්ති ලැබුව ඕඩර් මිනිසෙක් ගාව තියෙනවා. බුදුන් වහන්සේ මේක වෙන් කරලා පෙන්නනවා. මේකට සාපේක්ෂව මේක. ඉතින්සේක භාවනා කරන කන් නෙමෙයි අපි කරන්නේ වෙන් කරලා අරගෙන දිනුවරට හැරපියා යන රජකුගේ එකත් විසිකලා දාන්න. එනිසා මම හිතනවා මම අද දවසේ සෑහෙන්න පටලවුවා කියලා. මුණ දිහා බලනකොට පේනවා ඔක්කොමලා නිකන් නිකන් ලේ පාටක් පින් පාටක් මොකක් එකක් නැහැ මූණක. ඔක්කොම නිකන් ඔන්න මෙන්න heart attack එන්න කිට්ටු කරලා වගේ. ඒක එන්න තමයි මේ දවස් 6ක් 7ක් 6ක් 7ක් කරගෙන කරගෙන එන්නේ. ඒ නිසා ගෙන උපෙව්ව නම් මොනවා හරි මේ Nissan වනේ ඉන්න ඒ සේරම අතහැරලා දාලා යන්නේ. මොනක්වත් ගෙදර ගෙනියන්න හම්බෙන්නේ ඒකයි අපි Nissan වනේ උපේන දේ. ඒකයි අපි මේ නිරෝධානුපස්සනා කියලා කියන්නේ. ඒ නිසා මොනම දෙයක්වත් පොඩි ගහගෙන කරේ තියාන හන මිටිය ගෙනියන දෙයක් ඇත්තේ නැහැ. ඒ මේ දර්ශනයෙන් නම් අපි භාවනා කරන්නේ මොනවා ආපුහම්මකෝ මොනවා ගියහම්මකෝ. නෑ අපි එහෙම හිතන්නේ නෑ නෑ මේ දේ එන්න ඕනේ මේ දේ යන්න ඕනේ කියලා. අන්නේ ඒ තෝරන බේරන ගත්තම පුත්තජන ගතිය කියන්නේ. ඒ නිසා සිද්ධ වෙන දේ ඒ විදිහට හිලිකරනද එන දේ නැති වෙන එක ධර්මතාවයක්. යං කිච්ච සමුදේ ධම්ම සම්බන්තන් නිරෝධ ධම්ම. උපදින තාක් යම් ධම්ම තියෙනවනම් ඒක නැති වෙනවා. ඒකට පිළියම් කරන්න ගියොත් නැතිවීම පමා වෙනවා. ඒ නිසා කියනවා හිම්පිරිසාවක් මට දැන් නිකන් හැදීගෙන වගේ ඉන්නේ මේ දවස්වල. හිම්පිරිසාව හැදුනහම දවස් 4ෙන් සනීප වෙනවා. බෙහෙත් කළොත් දවස් 6ක් යනවා. මේ නිසා වයින් වෛරස් ලඩක් ටික දැසෙන්නේ නැති වෙනවා. බෙහෙත් කිරුවොත් දිග් ගැසෙනවා. අපි මේ එන ප්‍රශ්න වලට උත්තර හොයන්න ගියාට පස්සේ තමයි ප්‍රශ්න නතර වෙන්නේ. ඒ නිසා එන ප්‍රශ්නෙම උඩට එන බින් හත පස් ටිකක් අරගෙන එනවා. මැරෙනකොට මේ පස් කොටම ආපහු යන්න ආසේ අපිට එන හැම දුකක්ම නැති වෙනවා. කිසිම පිළියමක් ඕනේ නැහැ. එකක් තියෙන්න ඕනේ. දැනීමක් තියෙන්න ඕනේ. මතුවෙන හැම දුකක්ම ඒකේ නිමාවක් තියෙනවා. ඒ නිසා තියෙන හරියක් ලෝකේ තියෙන දුක නම් බුදුහාමගෙන ඕකේ උප්පත්තිය බලන එක තකතිරුකමක් නේ. ඕක ගිවෙන තැන බලපංකො. දුකක් නා එන හරියක් එන්නේ දුකක් නම් ඒකේ ගෙවෙන තැන බලන්න ඒ නිසා ඉස්සෙල්ලා බලන්න රූපේ ගෙවෙන තැන ඊට පස්සේ බලන්න වේදනාවේ ගෙවෙන තැන බලන්න බලන්න යනකොට දවසක තමයි තේරෙයි මේකෙදී තියෙන්නේ උපාදේ උපාදේ තබ්බ ධර්මයක් කියලා සාරිපුත්‍ර සංසේ දේශනා කරන්නේ නැති දෙයක් නිසා නෙවෙයි මේක අගය කරන්න දන්නේ නැතිකම මේකට සමාදම් වෙන්න දන්නේ නැතිකම ඒකට හේතුව අපි බුද්ධඝං කාර්ය වෙච්ච නිසා බුද්ධඝං නුනනම් ඕක ඊට වැඩි ලේසි කියලා දෙන්නේ මොකද අපි මොකද්දෝ හන මිටියක් ඔළුවේ තියා ඉන්නවා නිවන කියන්නේ මෙහෙම එකක් අරක එකක් මේක එකක් කියලා. නමුත් මේ යන දේ දිහා බලන එක, ගෙවෙන දේ දිහා බලන එකට අපි සාදර වෙනවා නම් ඒත් වෙ ප්‍රශ්නයක් එනවා. මොකද සමිචි සමාගම් පිටවන්න බෑ. මේ Nirodha ධර්මය සමිති වලට දැනගන්න බෑ. පුද්ගලියෙකුට දැනගන්න පුළුවන්. පවුලක් වශයෙන් කවදාකවත් නිවන් දකින්න බෑ. සමිතියක් වශයෙන් කදාකත් නිවන් දකින්න බෑ. පෞල් තිබුණාට සමිතිය තිබුණාට ඒව දැනගන්න මේ කුරුල්ල හදන කූඩු වගේ. ඒ වෙලාවට පැටව ටික දාගන්නකම් හදාගන්න දෙවිසක ඕක ගැන ඉච්චර යන්නේ නැතුව Tamange එක හොයනවා නම් කරතයි. ඒ නිසා ඉන්දියාවේ නේරුතුමා කියලා තියෙනවා මේ බුදුහාමුදුරුවෝ කියන දේ කරන්න පුළුවන්ද බැරිද කියලා නම් මට සෑහෙන සැකයක් තියෙනවා. මේ සමිතියක් වශයෙන් රටක් වශයෙන් අපේ රටේ තමයි බුදුහාමර ඉපදුනේ. ඉන්දියාවේ ජාතික සංකීර්ණිත බුද්ධ ආගම. දැන් ඉතින් ඒව නැති වුණාට බුදුන්සේ කියන්නේ කරන්නේ හැබැයි මට එකක් ඉතින් කෙරුවොත් නම් උත්ප්‍රතිඵල තියෙනවා. ඒ වෙන්නේ මොකද්ද පුද්ගලික මට්ටමේ. එතම මේ නිරෝධානුපස්සනාව දෙතුන් දෙනෙක් කරන්න බෑ. කරන්න ගියම මේ සමිති සමාගම් තේරම කැඩලා බිඳලා යන ගතියකට. නමුත් Tamanට අයින් කරන්න පුළුවන්. ඒ නිසා අපි දැනගෙන තියෙන උපදින සාක් ලෝකෙ උපදින දුක්. ඒ නිසා ඒකට ප්‍රිය කරනවා කියන්නේ පුත්‍ජඥය. යම් වෙලාවක උපදින තාක් දුක් කියලා දැනන එක ගෙවන් වීම බලන්න පුළුවන් නම් ඒක තමයි නිරෝධානුපස්සනාව කියන්නේ ඒකට නිරෝධානු නිරෝධානුපස්සනාව කියනවා ගෙවෙන හැටි දක්නාසුලුව භාවනා කරන එක. එතකොට ලැබෙන ඥාණයට කියනවා නිරෝධානුපස්සනා ඥාණය කියලා. ඒ ඥාණය ඉන්දිසල සංඥාවකින් මේක පටන් ගන්න. ඒ සංඥාව බය උපදවන සුළුයි. ඒ සංඥාව චකිත දනවන සුළුයි. වක්කාර දනවන සුළුයි. ආපත්‍ති කරයි වගේ. නෑ ආපත්‍ති නේ කියන්නේ මේ කරප්පම් කරන සුළුයි. අන්න ඒක දරාගෙන යන කෙනාට තේරෙනවා ටික කාලයක් ගියාම මේක බාර ගැනීමේ ඥානයක් පහළ වෙනවා. ඒ නිසා ඔක්කොගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් යම් කිසි කෙනෙක් එවැනි මානසිකත්වයක් ඒක දැක ගන්න පුළුවන් තත්වයකට ගියොත් මේක උපේන දෙයක් නෙවෙයි. මේ ඥානෙ විතර උපයන්න මේක සාදර වෙන එකයි කරන්න ඕනේ. මේ නැතිවීම දකිනකොට කලබල වෙන්නේ නැතුව ඒක දක්නාසුළු ගතියකට ගියොත් දෙයියොත් බයයි බ්‍රහ්මයාත් බයයි සබහ ධර්මෙත් බයයි ඒ නිසා මේ මෙතෙක්කල් මේ ගැට ගහගෙන ආපු දිනු කරගෙන ආපු පුරුදු කරන ආපු වැඩපිළිවෙලේ තව දුරටත් ඉදිරියට මේ මෙතෙක්කල් වැරදුනා පෙරදුනා කියන හැම දෙයක් තුළම මේ නිරෝධානුපස්සනාවේ පෙන්වන්න හදන නිසා චෝදනා නොකර මේක දිහා බලලා නිසි අයුරින් වාර්තා කරගැනීම සඳහා මේ දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නතර කරනවා සියලු දෙනාට මේ බලාපොරොත්තු වෙනා වූ තුන්වෙනි ආර්ය සත්‍ය දැකීමට පස්සේ ඇතිවෙන නිරෝධානු නිරෝධ නිබ්බාන නිරෝධගාමිනී ප්‍රතිපදාව වැටහෙන්නේ නිරෝධය දැක්කට පස්සේ. නිරෝධය දකින්න නැතුව ප්‍රතිපදාව වැටහෙන්නේ නැහැ. ඒ නිසා නිරෝධය දැක් ගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි සමාප්තිය සටහන් කරමු. තේරු දිනාටම තෙරුවන් සරණයි.